මට මේ කියන්නේ මම කාලයක් තිස්සේම විවිධ දේශනා අහලා අහලා මට ධර්මයේ හොයමින් යන ගමනක් කියන්නේ කාලයක් තිස්සේම හිටියේ මොකද ජීවිතේ කෙනෙක් ගොඩක් කල් ඉඳන් ඔය මානසික එහෙම දුක් විඳපු කෙනෙක් මම පොඩි කාලේ ඉඳන් ඊපස් ජීවිතේ කෙලවර වෙන්න ඕනේ කියලා සසරෙන් ඉතර වෙන්න ඕනේ කියන එක පොඩි කාලේ ඉඳන් දැනලා තිබුණා ඊට පස්සේ මට තේරුණා මේක කිසි දෙයක අවසානයක් නැහැ නැවත ඉපදෙනවා එමෙතන ඕක තමයි ජීවිතත් බාර ගමන වැඩක් නැහැ මේවා හැමදේම පාවෙන ගතියක් තිබුණා කලකිරීමක් ඊට පස්සේ ඉදරේෂණ ඇහුවා අන්තිමට කියන්නේ සත්‍ය මෙතනයි කියන්නේ සත්‍ය අවසානය දැකිය හැකි කියන එක තේරුණා ඔබ වහන්සේගේ ධර්මයේ දේශනා මම අහනකොට මට ආ කියන්නේ මම ටික ටික මට වැටහෙනවා දැන් හිත හිතෙන් හැමදේම හිතෙන් කියන එක දැනෙනවා මට තියෙන ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ දැන් මහා වටේ ඉන්න සමහර අය දැන් අම්මා එයාගේ සිදුවීම් ඒ දැන් ස්වාමීන් සිදුවීම් මොන හරි සියාකාර කම්මල් දේවල් හැදෙන විදියෙන් කියන්නේ ඒ හිත හිතේ දැනෙන දේ වෙනස් වෙනවා කියන්නේ දැන් මගේ මොන හරි දෙයකදී ඒගොල්ලෝ මට දක්වන ප්‍රතිචාරෙදී මට අර මේක එක මොහොතකදී අර පොඩ්ඩක් මෙයාගේ මට දුක හිතෙනවා මෙයාගේ වයස කීයක් වගේද අවුරුදු 48ක් වෙනවා ස්වාමීනි මෙයාත් ළමයි එහෙම ඉන්නවද ඔව් ස්වාමීනි අද දෙනෙක් ඉන්නවා ලොකු දෙනෙක් පුතා උසස් පෙළ කරනවා මේ වර දුව සාමාන්‍ය පෙළ කරනවා. ඔබතුමියට ප්‍රශ්න ගැටලු තියෙනවා කියන්නේ ජීවන අරගලේ තියෙන ගැටලු නේද? ඔව් ස්වාමීන් වහන්සේ කියන්නේ ඒ දැන් මම ඉන්නේ ජීවත් වෙන ගමන් ඉඳගෙන තමයි ධර්මයට වෙන මට අමතර ඔය දැන් දැන් ඔය භාවනා කිරීමේ වටමයි යන්නේ මම කියන්නේ එහෙම ගිහිල්ලා තැනක හිටියට හිටියත් gedara හිටියත් තමන් කර හිතෙන දේවල් දේ හොයාගන්න ඕන හිතනේ ඔබතුමිය කරගන්න රැකියාවක් කළා නැහැ රැකියාවක් කළා තියෙනවා ස්වාමීන් වහන්සේ කළා තියෙනවා අස්සුණා අපු බබාලා පොඩි කාලේ අස්සුණා සාමාන්‍යයෙන් ඔබතුමිය මොන වගේ උද්‍යයක්ද නියලලා තියෙන්නේ මම සුපර් සුපර්වයිසර් ජොබ් එකක් කරේ හොටෙල් සේෆ්ටි මේ මොහොතේ රැකියාවක් කරන කෙනෙක් නෑ ස්වාමීන් වහන්සේ අස්විලා ඉන්නේ මම. දැන් ගොඩක් කල්. එතකොට ඔබතුමියට විවේකයේ තියෙනවා. විවේකයේ තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් විවේකයේ තියෙනකොට ස්වාමීන් හස්බනුත් දැන් මහත්තයා රට ගිහිල්ලා ඉන්නේ. මොකද එයා ජොබ් වලින් හස්තලා මේ නෑතකද රට ගියා. දැන් අර ඉදර නැහැ. දැන් අපි තුන් දෙනා තමයි ඉදිරි ඉන්නේ. අපාල දෙන්නේ මමයි. දැන් මට වෙලාව තියෙනවා. මම උදේට හැමදාම කරන්නේ නැගිටලා කිසිම ප්‍රශ්නයක් හේතුවක් අපිට පේන්නේ නැහැ. ඒ කියන්නේ පසු ඒ කියන්නේ ඔබතුමියට මේ මොහොතේ මේ මොහොතේ ඔබතුමිය ඉන්න පසුබිම පාරිසරික පසුබිම මේ ධර්මයට හොඳයි කියලා අපිට වැටහෙනවා. ඔව් හොඳයි තමයි ස්වාමීන් වහන්සේ මට දැන් අර ඒ කියන්නේ මට ඕනේ දැන් ඒ කියන්නේ මම දැන් අම්මට මම එයාගේ අර දේ හදලා දීලා හිම උදව් කරා. ඒ කියන්නේ එයා ටිකක් කරදරින් හිටියේ. ඒ වුණත් අර එයා මිත්‍ර කල්ලි දපු දුක් වලට එයා මට අනා කියන්නේ හිත රිදෙන කතා හිත රිදෙනවා කියන්නේ එයා කියන්නේ කාටද අම්මට මොකද්ද ඔය එයා යා කියන්නේ කාටද අම්මා අම්මා එයා කියන්නේ අම්මා ඒ කියන්නේ හිත රිදෙන කතා යන්නේ තාමත් ඔබතුමිය සමග ඔය නිවසේ ඉන්නවා නිවසේ නැහැ යා එයාගේ ගෙදර වෙනම ඉන්නේ යා ඉන්න තැන තමයි මං හදලා දුන්නේ ඉතින් අර එයා ඒ අම්මගේ හැසිරීම නිකන් කියන්නේ එයා ටිකක් පාරහෙන් වගේ ඉන්නේ දැන් මෙතනදී වැදගත් වෙන්නේ ඔබතුමියට දැන් අපිට පසුබිම අපිට දැන් එන්වයරන්මන්ට් එක පසුබිම අපිට අවබෝධයක් තියෙනවානේ. දැන් කියපු දේවල් හොඳ අවබෝධයක් තියෙනවා. දැන් අපිට වැදගත් වෙන්නේ ඔබතුමිය ධර්මයේ තුල බුද්ධ දර්ශනය ගැන තියෙන වැටහීම. ඔව්. දැන් වැදගත් වෙන්නේ එතන මිත්‍යා දෘෂ්ටිය කොයිතරම් ප්‍රමාණයකට දැසගෙන තියෙනවද සම්මාදිට්ඨියට එන්න කොයිතරම් සුදුසුකමක් තියෙනවද කියන එක විතරයි මේ අපි විමර්ශනය කරන්නේ. කෙනෙක් කතා බහ කරනකොට අපි ගොඩක් වෙලාවට බලන්නේ ඔතනම තමයි. ඉතින් ඒ පසුබිම ඒකට බලපාන නිසා පසුබිම සවා බලනවා. ඒක අපිට අදාළත්වයක් පෞද්ගලිකත්වයක් අපි අපි ගාව නැහැ. අපි ඒක දකින්නේ ධර්මයේ. ඊට පස්සේ අපි බලන්නේ කෙනා මිත්‍යා දෘෂ්ටික භූමියෙන් සම්මාදිට්ඨිය කරා යොමු වෙනවද? සම්මාදිට්ඨිය සඳහා නැත්තම් යොමු කර යුතුයද? ඒ සඳහා ඒ පසුබිම සකස් කර දීම පමණයි අපි අතින් සිද්ධ වෙන්නේ. ඔව් එතකොට දැන් මෙතනදී ඊගාවට අපිට වැදගත් වෙන්නේ ඔබතුමිය දාර්ශන බුද්ධ දර්ශනය ගැන තියෙන අවබෝධය. ඔව් ඒ ගැන පැහැදිලි කිරීමක් ඔබතුමියගෙන්ම බලාපොරොත්තු වෙනවා මොකද එතකොට තමයි ඔබතුමිය ඉන්න තැන අපිට වැටහෙන්නේ. එතකොට තමයි අපිට වෙහෙසක් අඩු වෙහෙසකින් ඔබතුමියට ඔබතුමිය ඉන්න තැන ඉඳන් ඔසවා තැබීමකට ධර්මයේ තුල යම් කිසි මේ මාර්ගය තුල ඒ නිස්කරණ මගට අවනත වෙන ආකාරය ගැන යම්කිසි ඔබතුමිය දැනුවත් වීමකට ලක් කරන්න පුළුවන්. එතකොට ඔබතුමිය ගමන සකස් කර ගන්නවා. එවැනි එවැනි දෙයක් තමයි කල්‍යාණ මිත්‍රයෙක්ගේ අතින් සිදු වී යුත්තේ. ඔව් ලැබෙන්නේ. ඔව් ඒක අවසන්නාද බං. ඒ කියන්නේ දැන් දර්ශනය ගැන බුදුන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් නිවන කියන්නේ මෙන්න මෙහෙම දෙයක් මා මම මෙන්න මේ විදිහට තමයි එහෙම හිතන් ඉන්නේ මෙහෙමයි මට කටයුතු කරන්න දැනෙන්නේ ඔය ඔය pāli වචන ඒවා මේවා මොනවත් පොත් කියවපුවත් අදාළ නැහැ ඔබතුමියට හිතන දේ දැනෙන දේ ඔබතුමියගේ ඒ කියන්නේ හිතේ තියෙන ඒ කාරණා තමයි වැදගත් වෙන්නේ. ආ ඒ කියන්නේ සම්මාස පේන ලෝකේ සත්‍යනේ කියන එක දැනලා තියෙනවා. ඒ කියන්නේ ඔබතුමිය ඉතින් දෙයක් අහන්න තියෙනවා. ඔබතුමිය දැන් මේ බුද්ධෝත්පාද දේශනා කොච්චර ප්‍රමාණයක් අහලා තියෙනවද? ආ මම ඒ කියන්නේ අඩුම ගානේ 50ක්වත් මං අහලා තියෙනවා. මං ඩයිලෙන් ෆෝන් එකේ ඩවුන්ලෝඩ් කරන්න. ඒ කියන ඒ කියන දෙයින්ම හැබැයි ඒක මෙතන ඉඳන් ඔබතුමිය කතා කරන හැම වචනයක්ම නිර්මල වෙන්න ඕනේ, පාරිශුද්ධ වෙන්න ඕනේ. මෙතන ජෙලිකා ඒ ස්පතු වීම වලට තමන්ගේ මේ තමන්ට මදිකමක් වෙයි මෙහෙම කියන්න හොඳ නෑ. එහෙම බෙදන්න යන්න එපා. ඕනම දෙයක් කාට හරි ඇහි කියලා ලැජ්ජාවක් තියෙනවා නම් ඒ ඒ ඒ එවැනි පරිසරයකින් අයින්ට වෙලා හරි කෝල් එක දෙන්න නිර්මලව. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයා ළඟ ඉන්නවා වගේ එතකොට මේ දැනෙන්නේ ඔබතුමියට. කල්යාණ මිත්‍රයාට එහෙම එහෙම පිරිසුදු භාවයක් තියෙන්න ඕනේ. නැත්තම් එතන ඒ ඒ පාරිශුද්ධත්වයේ මත තමයි මාර්ගයේ දියුණුව කර කල්යාණ මිත්‍රයාට ඊටාම පහසුවෙන් යොමු කිරීමේ හැකියාවකට ලක් වෙනවා. සමහර අය කතා කරනකොට අතිශෝක්තිය තියෙනවා, දානවා, පුම්බනවා කල්යාණ මිත්‍රයාට ඒ සේරම වැටහෙනවා. ඇත්තටම අපිට හැමදේම වැටහෙනවා. කවුරු මොන විදිහෙන් කතා කරන්න ගියත් එයා එයා හිතන දේ පවා වැටහෙනවා. එයා එම කියන්න හේතුව පවා වැටහෙනවා. ඒක නිසා සිතුවිලි වලින් හදන්නේ මොකුත් නැතුව බොහොම නිර්මලව සත්‍යම අවශ්‍යයි. හොඳමයි කතා කරන්නේ. ඔව්. ඒ කියන්නේ සංඥාස දැන් ඒ කියන්නේ ඔච්චර බැරි කවක් තිබ්බත් කමන්නේ දන්නේ නැති කමට හරි ධර්මයේ මේ මේ මට මෙහෙම අවබෝධයක් නැහැ කියලා එහෙම කතා කරන්න කමන්නේ නිර්මලයි අපි කවුරුත් දැනගෙන ඉදුණෙත් නැහැ අපි මුකුත් මේ ඇඳුම් ඇඳගෙන ආවෙත් නැහැ අපිට මේ මොකක්ද අමුතු අමුතුයේ ඇඳුම් ඇඳ ගන්න අවශ්‍යතාවය නැහැ සාමාන්‍ය නිර්මලව අදහස් ආවම හරි හරි සරලයි ඒකට මේ මොහොතේ අන්තිම මොහොත වෙන්න පුළුවන් හොස්ම ටික යන්න පුළුවන් මොකක්ද ඇති පාඩි අන්තිම කතා කරන්න දැන් හරි ඔව් ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අර කියන්නේ ඔය මම හිතන්නේ විතර දකින්නම කියන හිතෙන් මුල් කොහෙන් ඉස්සරින්ම හිතුවා ධර්ම අවබෝධ කරගන්න ඕන කොහොමද කියන එක පැත්තක් තිබුණා. ඊට පස්සේ ඇහුවා බණ ඇහුවා අහන්න ප්‍රයත්නන්නේ කිසි දෙයක් ඊට පස්සේ අහගෙන යනකොට දැන් ඔබ වහන්සේ ධර්ම අහනකොට තේරුණා මේ හිත තමා තුළින් දකින්න ඕන කියන දැකලා ඉතින් නිතරම ඒක බලනවා මම මේ මේ පේන මගේ කුස්සිය වැඩ කරනකොට උයනකොට හැමදේම ඒ කියන්නේ අන්තිමට බලනකොට දැන් දැනෙන දැනෙන දේ විතරයි දැනෙලා නැති වෙනවා කියන එක අර ඒ ඇත්තට තියෙන නැති වෙන එක දැනෙනවා දැනෙන්නේ ගත්තා එහෙම දෙයකදීම නේ දොර ඇල්ලුවත් කොයි දෙයකට එහෙම දැනෙන්නේ එතකොට මේක දැන් විතර මම ඔය ගොඩක් කැමති හතරම් බඩු දැන් තැහෙන අය වුණා මෙහෙම පොඩි කාලේ ඉඳන් ඒකට කැමති ඊට පස්සේ හදාගත්තා දැන් ඒක ගැන ආසාව නැහැ දැන් කියන්නේ මට ඉතින් දැන් හිතෙන් ඇහැට දැක්ක දැහැට නෙමෙයි තියෙන්නේ කරන පින්න හැදියන්නේ හිත තුලකින් ඇති වෙන දෙයක් කියන එක හොඳට දැනෙනවා. හැ කන්න නාසය ඔක්කොම හිම කියලා දැනෙනවා. කිසිම දෙයක අන්තිමට ශුන් ඇති වෙනව නැති වෙනව කියන කොට අර ඒකේ ශුන්‍යතාවයක් ඒ අපේ අතර දැන් තියෙනවා කියන එක දැනගන්න ඕනේ. ඒකකින් එකක් සාර්ථකයි අරක එකක් තියෙනවා ඒ මට දැන් මේ සුද පොත තිබ්බනේ මේකෙන් ගන්න නැහැ පොත తీරගෙන පොත ගන්න නැහැ මේක කියලා අපි තමයි ඔක්කොම හදාගෙන නම්දාගෙන මේ ලෝකයක් හිතේ මවාගෙන ඉන්නවා කියන එක හොඳටම දැනෙනවා. මට ඕනහට අඩුම ගානේ මේ කාම කාමයේ පිළිබඳව තියෙන ඒ ඇල්ම දැන් නැහැ මගේ ගොඩක් අඩුයි. ඒ මොහොතට ඉන්නවා. කිසිම එකක් මට දැන් දැනෙනවා නෑ. මේ තියෙන අර මේ කාම ලෝකයේ දේවල් වලට පොඩි කැල්මක් තිබුණා ඒවා කියන්නේ පරිහරණය කිරීම පිළිබඳව ලොකු මෙනෙහිව නිකන් ඒතර ඇලි දැඩි ඇලිවත් තිබුණේ නැහැ මගේ ජීවිතේ. ඉන්නේ නර මේ දුක පැත්ත ජීවිතේ කොයි දේ තමයි අල්ලාගෙන ඉන්න හැකියාවක් නැති බව දැන දැන තිබුණේ. අපි කොට කාලේ නම් පුංචි කාලේ එක දැනෙන ඉපදුනේ. මොකද මේ මැරෙනවා ඉඳස් ලොකු වෙනවා. ඒකත් නැති වෙලා යනවා මහලා පාර වෙනවා. ඔහොම පුංචි කාලේ නම් පොඩ පොඩ තුල හැංගිච්ච දෙයක් තිබුණා. ඔක ඉතින් දැන් එළියට ඉතින්නේ දැනෙනවා. ඉතින් කෙලවර වෙන්න ඕන කියන එක එක හිත හොය හොය හිටියේ. දැන් ඒක අර වහන්සේගේ ඒක පොඩට තේරුණා ඒක බොහොම අනිච්චතාවය කනිත්‍ය බවක් නැති බවක් තියෙන තුල අපි නැති බවක් හොයාගෙන මවාගෙන තියාගෙන ඉන්න දඟලන ස්වභාවයේ තුල විහිදීමක් තියනවා කියන එක ඒක අද අද දේ හිත හොයන්න ගියාම ඒක අපි උත්ත බලෙන් හොයාගැනීමක් ස්වාමීන් වහන්සේ කරන්න කියන එහෙම දැනුමක් තමයි එහෙම උත්සාහයක විදවීමක් කියන්නේ අපි ජීවත් වෙන මිනිස්සු වල මිනිස්සු ගහමරා ගන්න වෛද්‍ය අර අපිට වැරදි කරන ඒ හැම දැන් ඔබ දිගටම ඔය කියන්නේ යන්නේ ඇත්තටම නාමය රූපය දැකීමක් ඒක වෙන් කර දැක්කම තියෙනවා ඔබතුමිය ගාව හඳුනාගෙන තියෙනවා බාහිරේ සත්‍යයක් නොවන බව. ඔබතුමිය හඳුනාගෙන තියෙනවා මේ මේ සිතේ තමයි සියල්ලම කියලා. ඔබතුමිය හඳුනාගෙන තියෙනවා මේ සිත ඇතුලේ ලෝකෙන් තමයි අපි මිදෙන්න ඕනි කියලා බාහිර ලෝකේ බාහිර ලෝකේ කොහොමත් මිදෙනවනේ සිත තන සිතට දකින්න තන. ඒතොර සිත තමයි මේ සේරම වද දෙන්නේ කියන තැනටත් ඇවිල්ලා තියෙනවා. බාහිර මිදෙන සත්‍ය දැකලා තියෙනවා. බාහිර බාහිරේ පළක් නැති බව බාහිරට කම්පණය වීම පළක් නැති බව එතකොට අර ඒ මාන ස්වාමීන් වහන්සේ මට හොඳයි වැටහෙම ධර්ම ඇත්තටම දේශනා අපේ දේශනා ගොඩාක් සමන් දෙන අයට අපිට තේරලා තියෙන ඔන්න ඔතනට එනවා බාහිරේ ඇති නොවන බව දකින්න තැනටත් එනවා සිතත් සත්‍යයක් නොවන බව දකින්න තැනට එනවා නමුත් ඊට පස්සේ හැමෝටම තියෙන ගැටලුවක් තමයි දැන් එතනම පල්ලෙන ස්වභාවයකට එනවා ඒ හැමෝම ඒ හැමෝම ඊට පස්සේ මේ එතන එතනින් එහාට යන්නේ නැති අර වාහනේ අර එරිලා වගේ මඩේ එරිලා වගේ එතන එරෙනවා. එතන එනවා බාහිරත් වෙනවා පිටත් වෙනවා. නමුත් එතනින් එහාට යන්නේ නැහැ වාහනේ. හැදෙන්නේ නැහැ කරාට. ධර්මාර්ගය යන්නේ නැහැ ඒක. එතන තමයි ඔබතුමියක් තින්නේ නේද? ඔව් ස්වාමීන් වහන්සේ. එතන තමයි ඉන්නේ. දැන් ඔතනදී පරණ සංඥා ගොඩාක් ඔබතුමියගේ උපාදාන වුණු ඒවා තියෙනවා. ඒවා අපි හිතාමතා උපාදාන එහෙම විච්චේව නෙමෙයි. ඒ කියන්නේ අපි ධර්මයේ නොදන්න ඒ කාල පරිච්ඡේදය තුළ හැම දෙයක්ම උපාදාන වෙලා ඉවරයි. එතකොට උපදි තියෙන උපදි ගොඩවල් සබ්බුබ පටිනිස්සග්ගෝ කියන තැන අපේ උපදි ගොඩවල් අපිට වද දෙනවා. එනවා දැන් ඔය අම්මගේ සංඥා හැම එනවා. ඔව් ඒක තමයි සංඥාවද මට මතක දැන් පළවෙනි මට කියන්නේ අපිට එතනදී ඇත්තටම ඒ පෙර සංඥා එනවා. ඒ පෙර සංඥාත් එක්කම නව සංඥාත් එනවා. ඒ කියන්නේ මේ දැන් ඔබතුමියට බැරි බැරි වෙනවා. අතන හිරවීමක් තියෙනවා. ඒ කියන්නේ ඔබතුමියට බැරි වෙනවා අර අර මේ සිතුවිලි වලටනේ අර වෙන්නේ සිතුවිලිනේ ඔක්කොම. දැන් මේ ඔක්කොම සිතුවිලි ගන්න ඔබතුමේ ගැටෙනවා දැන් ධර්මයත් එක්ක කලකිරීමකට ලක් වෙනවා. මේක ධර්ම මාර්ගයේ දියුණු වෙන්න ඇති බව ඔබතුමේට වැටහෙනවා. මේ මෙතන හිර වෙනවා. හැමතිස්සම අර අර සිතුවිලි අද ගන්නවා. මායя අද ගන්නවා. ඒ කියන්නේ මායя කියන්නේ ආත්ම සංඥාවනේ සිතුවිලිමනේ. ඔව්. ඔව්. ඒ ඒ ඒ ඒක අද ගන්නවා. හැමතිස්සම අරක එනවා ඔලුවට. එනවා කියන්නේ මායя අදිනවා. එතකොට මාන සංඥාව එනවා. මාන සංඥාව එනවා කියන්නේ අර අරක එනවා අම්මත් වෙනවා අර ගැලෙන ඒවා ගැටෙන ඒවා ටික එනවා. ඔතනින් තමයි මිදෙන්න තියෙන්නේ. මායාවෙන් මිදෙන්න තියෙන්නේ. දැන් දැන් තියෙනවා. ඒක සමිනා මාට අර දැන් පළවෙනි මතකයේ අපේ රැඳිලා තියෙන්නේ කොහොමද කියන්නේ? අම්මා සංඥා ඒ සංඥා ඒක ඒක යන්නේ ඒක තමයි බුදුන් වහන්සේ මේ නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති පටිච්චසග්ගානුපස්සී කියන ගමන පෙන්වන්නේ. ඒ ගමන පෙන්නන්නේ ඒකයි. ඒක ඒ කියන්නේ දැන් අපිට ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංකාර සමතෝ කියන තැන ඒ ඒ සාන්ත ප්‍රණීතෝ එක මොහොතක් කර ඔබතුමියට ඇසීමෙන් පවා දැනෙනවා. ඇසීමෙන් පවා දැනෙනවා මේ සිතුවිලි හරි වෙහෙසයි මේ සිතුවිලි නිසා අපි මේ මේ ඉන්නේ කියන එක දැනුමට හරි දැන් වැටහෙනවා. ඔබතුමියට. ඔව් වැටහෙනවා. වැටහෙනවා. දැන් ඔබතුමියට ඒ ඒක තමයි තියෙන ඒක තමයි සත්‍ය ඥානෙ. ඒ කියන්නේ ඒක තමයි ශ්‍රුතමය ඥානෙ. වැටහෙනවද? ඇසීම තුළ ඥානයක් ඇති වෙනවා. මේ මේක මේ මේ මායාව දැනෙන ගතියකට එනවා. ඒක සත්‍ය ඥානය තුළ සිද්ධ වෙනවා. දැන් මෙතන කෘත්‍ය ඥානයේ ගැටලුවක් එනවා ඔබතුමියට. දැන් ප්‍රතිපදාවේදී පුදුමාකාර අරගලයක් එනවා මේ දුක්ඛ පටිපදා මේ ගන්ධ අභිඥා කියන තැන ගේහසිත දෝමනස්සේ ගේහසිත මේ සෝමනස්සේ තියෙනවා තන. ඒ කියන්නේ අපි ගිහියන් විදිහට බුදුන් වහන්සේ පැහැදිලි කරනවා මේ ගිහියන්ට මේ ප්‍රතිපදාව මේ දුක්ඛ අපටිපදා වෙනවා. ඒ කියන්නේ හැම තිස්සෙම පෙර සංඥා වද දෙනවා. මොකද ඉන්නේත් මඩ ගෝරුවේ නිසා නැවත නැවත මඩ ගෑවෙනවා. නමුත් ඔව් අර ඒ ගැටි ගැටි ඉන්නේ සමහරවිට හරි අමාරුයි. නමුත් නිදෙන්නේ නැහැ නෙමෙයි. බුදුන්වහන්සේ නිදෙන්නේ නැහැ. බුදුන්වහන්සේ පෙන්නනවා මේකෙනුත් නිදීමක් තියෙනවා කියන එක. නමුත් මිදි මිදි යන බවක්. නමුත් ඒක අර අර ප්‍රතිපදාව ටිකක් දුෂ්කරයි කියන එක. දැන් පැවිද්දෙක් වීම නෙමෙයිනේ පැවිද්දෙක්ට සිව්පසේ ලැබෙනවා හම්බ කරන්න රැකියා කරන්න වෙහෙස වෙන්න එහෙම දේවල් නැහැනේ. නමුත් පැවිද්දට එතකොට සුඛාපටිපදා. ඒක තමයි අභිඥා පැත්තට මේ පෙන්නන්නේ ප්‍රතිපදාව. ඒ කියන්නේ මේ මේ සුඛාපටිපදාව සුඛාපටිපදා කිප්ප අභිඥා කියලා පැවිද්දට පෙන්නනවා. හැබැයි පැවිද්දට තිර වෙන්න පුළුවන් කියනවා. ඊට පස්සේ පැවිද්ද හොඳ සිවුරු හොයනවා. ඊට පස්සේ හොඳ කෑම හොයනවා. ඊට පස්සේ ඒව ලැබුණ නැත්නම් ගැටෙනවා. අනේ මේ ආරාණ ඉන්න බෑ. මේකේ කන්නත් නෑ මට කියලා මේකේ ඒ පැවිද්දත් ඊට පස්සේ දුකාපටිපදාවකට. ඒ කියන්නේ පැවිද්දා සුඛා සුඛාපටිපදා පැවිද්ද තුල තිබුණාට ඒක තුල ගැටීම නිසා ගන්ධ අභිඥා අභිඥා ලැබීම ප්‍රමාද වෙනවා කියනවා. පැවිදි ජීවිතේ අර පුදුක් වෙන භික්ෂුන් වහන්සේලා ඒක නම් මට නෑ ස්වාමින්වහන්සේ මම නම් ඉන්නේ හොඳ ගෙදරක ඉඳන්නේ ඒක අඩුපාඩු වන්නේ මට ඒව ගැන හොයි කියන්නේ. ඔබතුමීනේ ජීවිතය තුලනේ. එතකොට දැන් ඔබතුමියගෙන් තියෙනවා කිප්ප අභිඥා දුක් ගන්ධ අභිඥා දෙකම ගිහි ජීවිතේ තියෙනවා. හැබැයි ඒක කිප්ප අභිඥා වෙන්නේ ඔබතුමිය පිරිසිදු කරගන්න ඕනේ හැමතිස්සෙම ධර්මයේ දකින්න ඕනේ. සම්පූර්ණ මේක ධර්මයෙන් දකින්න ඕනේ. ඒ කියන්නේ මේ මේ <laughs> මේ ධර්ම මාර්ගයේ තියෙන ආත්මය අතහරින්නයි. ඔව් ඒකයි. දා ආත්ම දෘෂ්ටි ආත්ම දෘෂ්ටි ආත්ම දෘෂ්ටි අපිට තේන්නේ අපිට වැරදුණු තැන්වල. හරිය තැන්නු වැරදින තැන. ඒ කියන්නේ හරිය තැන්වල අපි උදම්මනනවා. එතකොට එතන තාත්ම කෙනා ඉන්න නිසානේ යා එච්චර උදම්මනන්නේ. උදම්මනන්නේ ඔව්. ඒක වර්ධින තැනේදී පසුතැවෙනවා. පසුතැවෙනවා. ඒත් කෙනා ඉන්න තැනේ පසුතැවෙන්නේ. ඔව්. කෙනානේ නැති වෙන්න ඕනේ. අන්න කෙනා නැති වෙන නම් මේ දෙකම අවශ්‍යයි. ඒක නිසා තමයි බුදුන් වහන්සේ කියන්නේ අවිද්‍යා භූමියමයි මේ නිවන් මඟ තියෙන්නේ කියලා. මට ඔක්කොම දැනෙනවා ස්වාමීන් වහන්සේ. මට වෙලා තියෙන පේන්නේ නැති කෙනෙක්. සිත සැකෝච්චිය කල්ලි. දැනි දැනි යන්නේ විතරයි තියෙන්නේ. දැනි දැනි යනවා. පුතුගේ කොට සවන් දෙන්න. සිත සැකව ගිය කල්ලි කෙසේ දකින්ද කියලා අහනවා. දැන් සිත පේන්නේ නැත්නම් කොහොමද කෙලස් නැති කරන්නේ? ඔන්න ඕක තමයි සමාධියට ගිහිල්ලා අර හිත හිත දැනෙන්නේ නැති තැනට පාවි පාවි ඉන්න අයට නිවන් මඟ වැයෙනවා. ඒකයි කියන්නේ ආලාල කාලම උද්දකරාම පුත්‍ර නිවන් දකින්න බැරි වෙන එක. ඒක ඒකයි කියන්නේ මේ මේ මේක ඔව් දැන් අපිට මේ මේ මේ මේ පේන දේ අපිට මේ පේන දේ අවිද්‍යාව එතනින් මිදෙන්න ලේසි. මෙතන තියෙන මේ මෙතන තියෙන ලොකු ගැඹුරක් ඔය කියන දේ. ඒ කියන්නේ අපිට මේ මේ සංඥා නිරෝධය නැති වුණොත් අපි නැවත මේ සංඥා සකස් වෙන උපදිනවා. බැරි වෙලවත් අපිව සංඥා නිසා සර්පෙක් වෙලා තිරියන් ලෝකෙක මෙසුණකෙක් වෙලා එහෙම නැත්නම් අපි මේ පණුවෙක් ගැඩවිලෙක් මොකෙක් හරි වෙලා ඉපදුනොත් ආ ඒ කියන්නේ කොච්චරද කියලා කාලයක් හිතාගන්න බෑ මොකද සංඥාව සකස් වෙන්නේ පණුවට පණුව පණු ආත්ම 500ද 1000ද හිතා ගන්න බෑ ඒ වගේම තමයි මෙතන තිරියන් ලෝකේ තියෙන භයානකකම එතකොට මොකද ඒ සතාට වෙන දෙයක් සංඥාවක් එන්නේ නැහැ ඔය එක සත්ත්ව සංඥාවක හිර වුණොත් ඒ සත්ත්ව සංඥාවේ දිගටම සංඥා වෙනස් වෙනකන් යනවා. මොකද දැන් පණුව දාන්නේ පණුව ගැන විතරයි. ඔය වගේ දැන් පූසා දාන්නේ පිටි වගේ. දැන් ඔය ඔය ඔය සත්තුන්ට වෙන වෙන සංඥා නැහැ ගොඩක්. ගොඩක් සංඥා නැහැ. එතකොට අපිට තේරෙනවා අපි ওই සංඥාවක සකස් වෙනවා කියන්නේ එතනම යනවා ඊට පස්සේ දිගටම. ඔන්න භයානකම් පෙවුනලු. මෙන්න මේ සංඥාව මෙන්න මේ සංඥාව අපි හඳුනා ගන්නවා. මේ අපේ අභ්‍යන්තරේ සංඥාවක් කරකිනවා. මේක රළුයි. කේන්ති යනවා කියන්නේ රළුයි. ඒකේ ආසාවට මේ ආසාවත් ඇවිල්ලා අපිව ඇදගෙන යනවා. දැන් මේ සංඥාවේ ස්වභාවයෙන් ඇදගෙන යන එක. ආසාව ඇදගෙන යනවා. දැන් මොන හරි දෙයකට ආසී තුනහම මේ මිනිස්සුන්ව ඒකේ වහලෙක් වගේ ඇදගෙන යනවා. වාහනයක් ගැන හිතුනහම වාහනේ වාහනේ ඊට පස්සේ බල බල ඔය ඔය පේන පේනවා හූල්ල හූල්ල මේ මිනිස්සයා පැරෙන්නේ සමහරකට වාහනයක් මේ හිතේ තියාගෙන. දැනෙනව <laughs> නේද මේ කියන එක? ඔය වගේ මේ වෛරෙත් එහෙමයි. මෙයාව මරන්න ඕනි, මෙයාව ගිනි තියන්න ඕනි, මෙයාව ඉතුරු කරන්නේ නැහැ, කෑලි කෑලි කපන මේ සමහර මිනිස්සුන්ගේ වෛරය දැක්කම හිතන එක කොහොමද නැති කරන්න බෑ වගේ. අමුතුම විදියට බැසගෙන තියෙනවා. විදිහේ වෛර වෙලා ඉන්නේ මිනිස්සු බලන්නේ වෛරය. ඒක කියවෙනවා. ඒ වෛරයෙන් ඉන්න මිනිස්සයාට හැම සිසෙම අරක කියවෙනවා. නෑ නෑ මට තියෙනවා ගනුදෙනුවක් විසඳගන්න ඕක කියවෙනවා. අරක හැමතිස්සෙම කියන්නේ තරක මතක් වෙනවා. එතකොට තේරෙනවා මෙයා මැරෙන්නෙත් වෛරෙන්නේ. අනිවාර්යයෙන්ම සර්පෙක් වෙලා හරි මෙයා සකස් වෙයි. මේ තියෙන වෛරය හැටියට කියලා අපිටම දැනෙනවා ඊට කලින්ම මේ මේ මොකද්ද මේ මේ මේ මිනිස්සෙද එතකොට ඉන්නේ නෑනේ. මේ ඉන්නේ පෙරේතනේ. ජීවමාන පෙරේතයෝනේ. මනුස්ස ශරීරයක මනුස්ස ස්වභාවයේ ගිලිහිලා අර සංඥා වලින්ම සකස් වෙලා තියෙන මහා මහා මහා අර නිකන් මල මල පෙරේත සංඥා සකස් වෙනවා. මේ මේ මේ මේ අවසානයේ ඉතින් හුස්ම යනකොටම දැනෙනවා මේ යටගිරියෙන් කෑ ගහගෙන තමයි මැරෙන්න බෑ කියනවා. යන්න බෑ කියනවා. ඔය වගේ අමුතු ඒවා යන්නත් කැමති නෑ. ඒ මේ වෙන්නේ කොහොමද? සබහාදාමේ න්‍යාය මේක තේරෙනවා හොඳටම. මේ මොකද්ද මෙතන තියෙන මේ සිද්ධිය මොකද්ද කියන එක වැටහෙනවා. අපිම හදාගත්ත අපිම හදාගත්ත පාරාවලල්ලක අපිම හදාගත්ත දියසුලියක අපි කරකිනවා. වැටහෙනවද නාම රූප නාම රූප පත්‍ය විඥානං කියන එක බුදුන් වහන්සේ ওই දියසුලියකට උපමා කරනවා ඊට පස්සේ සසර දියසුලිය ඕකයි කියලා පෙන්නනවා මේ හදනවා කියන ඊගාවේවා මේ දැන් හදනවා කියන ඊගාවේවා ඒකයි තියෙන ගන්න මේ අපි හදන එක අපිම හදාගෙන අපිම දුක් විඳිනවා ආයතන ආයතන හයින් හදාගෙන ඉන්න මේ අම්මා කියලා අල්ලගෙන සංඥා අල්ලගෙන මට බැන්න කියලා අල්ලගෙන මෙහෙම වෙනවා කියලා අල්ලගෙන ඕක මොකක්ද ඔය යන්නේ දියසුලියක් හැදෙනවා ඔක දියසුලියට ඊට පස්සේ කවටවත් නවත්තන්න බෑ. දැන් පුළුවන් ද අත්තරම පුළුවන් ද එහෙම නවත්තන්න දැන් ඔය ඔය මහ මොහොතේ තියෙන දැක් ඔය අපි දැකලා තියෙනනේ දියසුලිය වගේ ඒවා නවත්තන්න පුළුවන්. දැන් එන්නේ මොකද්ද? ඒ කියන්නේ හිතට එන අරමුණ මොකද්ද? අර සුලිය ඇතුලේමයි කරගෙන. ඒ කියන්නේ අතන්ටයි බලන්නේ. අතන්ටම තල්ලු කරන්නේ. එයා තමයි වාස්නේ කියලා. දැන් ඔබතුමිය කතා කරනකොටත් එහෙමනේ ගත්තේ. ඔය ද්වේසුලි ඔය ද්වේසුලි ඇත්තට මේ ධර්ම දැන් මේ මේ සත්‍ය ධර්මයේ දකින්නකොට දකින්නකොට ඕවා දිය වෙනවා ටික ටික. හැබැයි එක දවසින් වෙන්නේ නැහැ තමයි. අපි පිළි ඒක හරි. කියන එක හරි. නමුත් මේව දීල කතාව මම ඊට ඒ තුලම තමයි ගොඩක් ඔය උපදී කාලේ වැය කරනවා. උපදී පටිච්චසමුප්පාද කියලා කියන්නේ ඔතන. ඒ කියන්නේ මේ උපදී අත්හැරෙන්නේ මේ මේ මේ අමාරුයි ස්වාමීන් වහන්සේ අපි සසරේ ගොඩාක් මොකෙම ඉලිලා ආපු අය නිසා හරි අමාරුයි. ඉතින් ඔතනින් අර මිදෙන්න බොහොම මර මතු කරගන්න ඕනේ. ඔය තමන්ගේ හිත විශ්වාස කරන්න එපා කිසිම වෙලාවක. දැන් හිතනවා මේ මේක පෙර ආත්මයක් වෙන්නේ නැති මේ සසරේ හැටින්ද වෙන්නේ නැති. එහෙම නැත්තම් හිතනවා මේ මේ දැන් අර එළියට බහිනකොට හිතනවා මේ හූ නැටිච්චික් ගාව ඒක තමයි ඔක්කොම වැරදුනේ. නැත්තම් හිතනවා අර කාලකන්‍ය මුලිච්චුණා ඉස්සරහට ඉතාලියලයි දවස මේ ඔක්කොම අපේ මේ මානසික අර සිතුවිලි. අපිම හදාගත්ත මේ මොහොතේ සකස් වෙන දේවල් නේ ඔව් ඒ මොහොතේ සකස් වෙන දේවල් තමයි අපි අල්ලගන්නේ ඔව් ඔතනයි මිත්‍යා දෘෂ්ටිය අපි හිතන්නේ මොකද්ද ඒක ඇත්ත කියලා හිතුවොත් මිත්‍යා දෘෂ්ටියක් ඔතන අතිශයින්ම ධර්මයත් එක්ක ඉන්න කෙනාට විතරමයි ඇත්තටම ඔතනින් ওই විදිහට මිදෙන්න කියාවක් තියෙන්නේ. ඇත්තට නැත්තම් ධර්මයේ දැක්කේ නැත්තම් එයාට බෑ ඕක ගලප ගන්න. ඔව්. ඔව් ඒක ධර්මයේ දකින්න ඕනේ. ඒකයි කියන්නේ මේ යෝනිසෝ මනසකාර මේ දකින්න ඕනේ. යෝනිසෝ මනසකාර කියන්නේ මේ සිත දකින්න. සිත දකින්නවා කියන්නේ මේ අර ෆිල්ම් එකක් බලනවා වගේ එකක් නෙමෙයි ඇත්තටම. මේ දකින්න මේ කියන්නේ මේ මේ සිත විලිවල ස්වභාවය දකින්න ඕනේ. දැන් සිත දකින්නවා කියන්නේ සිතේන අරමුණුනේ දකින්න තියෙන්නේ. සිත කියන්නේ අරමුණුනේ. අරමුණ. සිත කියලා වෙන දෙයක් නැහැනේ. සිත කියලා දකින්න ඕනේ. ඒ කියන්නේ ආත්මේ සංඥාවක් විතර කිය සිත කියන්නේ විතරම සංඥාවක් විඥානයක් විඥානය කියලා දෙයක් නෑ සංඥාවක් මේ සංඥාව අපි එකයි හැමෝටම ධර්මදේශනාවල පෙන්නනවා. ශබ්ද සංඥා, වර්ණ සංඥා, ගන්ධ සංඥා, රස සංඥා කොතනද මොකද්ද සිතට සංඥාවක් විතරයි. මොකද මනෝවිඤ්ඤාණයට බෑ වතුර බොන්න කියන්නේ ඒකයි. මනසට මනසට එළියට එන්න බෑ. ඇයි අපි දැන් මනසට තිබහාවට මනෝවිඤ්ඤාණයනේ දැන් ආයතන විඤ්ඤාණය මනෝවිඤ්ඤාණය සම්බන්ධයක් මේක තේරෙනවනේ වෙනයිනේ. ඔව් වෙනයිනේ. දැන් ක්‍රියාසිත තමයි කියන්නේ ඇත්තටම අපි කරන්නේ ක්‍රියා ක්‍රියාසිත අපි නෑ ක්‍රියාසිතට එන්නේ මේ සත්‍ය දැක්කොත් විතරයි. දැක් ඔව් ක්‍රියාසිතට එන්නේ ක්‍රියාසිත නෑ. සිතුවිලි වල ක්‍රියාසිත නෑ. සිතුවිලි වලින් එහා දෙයක් දැක්කොත් තමයි ක්‍රියාසිතක් පේන්නේ. එතකොට තමයි ඔක්කොම ක්‍රියාසිත බවට පත් වෙන්නේ. අපි අපි අපි දකිනවා ධර්මයේ තුල මේ අවබෝධය තුළ ඒ කියන්නේ සත්‍ය ඥානය තුළ ඒක ඒ අවස්ථාව එහෙම තමයි සකස් වෙනවා. දැනෙනවා. ඒ කියන්නේ මාර්ගයට එනවා. ඒක නිසා තමයි අපි කියන්නේ මේක නියත මේක සුගති පරායන වෙන්න හේතු වෙනවා. මේක සුගතියට තමයි හැරෙන්නේ. මේක වස්සග්ග පරිණාම වෙනවා. අපි ඔය ඔක්කොම වචන කියන්නේ ඒක නිසා තමයි. ඔය සැරින් සැරේට ඒක සත්‍ය දැනෙන්න ගන්න ගතිය. ඒ ස්වභාවය තුල සත්‍යයටමයි නැවෙන්නේ. ඒ කියන්නේ ඒක තමයි නිවනට නැමුණ. අනිවාර්යෙන්ම මම හැමනිකරම ස්වාමීන් වහන්සේ අලුත් දෙන්න දානේ ඔක්කොම බලනකොට මම දැන් බල බල බල බල යනවා මට ඒක. නෑ ah, නෑ අහනවා අහනවා අහනවා ඒ සෑම ඒක අහනවා කොහොමද දීලා ඒක ඒකේ තියෙන කාරණාව ගන්න ඔව් ගන්න ඕන ගන්න කරුණ ඉස්මතු වෙනවා සමාජයට ගිලිහුණු සමාජයේ සමාජයට ගිලිහුණු වටිනාම කරුණු කවදාවත් අපේ සමාජයට කරුණු ලැබෙනවා පන්සල් යන ඒවා ඒවා මට මම ඒවා කරා යනවා ඒක සරල ඒ කියන්නේ ඒක තුමින් දේවල් ගන්න බෑ දැන් ඔය ආයිමත් ඉස්සරහට එනවා ඔය ගොඩක් ඥායනවා අත්ලාන්තේ හදනවා මාඤ්ඤනා කරනවා ප්‍රපංචය හදනවා දැන් උත්තක් එනවා දැන් ඔය කතා කරන්නේ ඔබතුමිය නෙමෙයි විතක්ක එනවා එනවා ගලනවා දැන් ඇතුලේ දැන් ඔය පේන්න ඕනි මේ මේ තමයි මේ මේ සිතුවිලි වල ස්වභාවය මේ තියෙන්නේ කියලා ඔබතුමිය ගාවම තියෙන සිතුවිලි දකින්න ඔබතුමිය ගාම තියෙන සිතුවිලි කියලා හඳුනා ගත්තොත් ඔබතුමිය ඔබතුමිය ටික ටික අවදි වෙනවා ඒ සිතුවිලි වලින් මිදෙන සත්‍ය දැනෙන ගතියකට එනවා. එතකොට ඔය ගැටීම නවතිනවා. ආ. එතකොට නවතින්නේ නැහනේ. ඔව් අනිවාර්යෙන්. සබ්බුගති පට්නිස්සග්ග එතනින් එන්නේ. උපදි කියන්නේ මේ උපදි කියන්නේ ගොඩනේ. උපාදාන වුණු ගොඩ උපදි ගොඩ. ගොඩ. දැන් පස්කන්ධ ටික ටික අනිත් පැත්තට යවන්න ඕනි පොඩ පොඩ පස්කන්ධ ටික ටික පාස් කරන්න ඕනේ උදැල්ලෙන් අර අපි අර පස් ටික අයින් කර කර අස් කර කර යනවනේ ඒ වගේ දැන් උපාදාන වුණු ගොඩ උපදි ගොඩ පේන්න ඕනේ මේකම තමයි ඉතින් මට මේකම තමයි මම අස් කරගත්ත යුත්තේ කියලා හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ සමේ මේ සංඥාව මේ සංඥාව අපිට දැන් අපිටම අපි පෙර ආත්මේ කපුටෙක් කියලා ඔය කපුටු ආත්මය තුල සංඥාවක් තියෙනවනේ. ඒ ස්වභාවය වෙනස්. ඒ ස්වභාවය වෙනස්. එතකොට ඒ ස්වභාවය තුල තිබුණු අර අර රළු සංඥා ස්වභාවය එතන මිදීමක් නිසයි මනුසාත්මයකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මනුසාත්මේ තාමත් රළු සංඥා තියෙන නිසායි ওই වගේ දේවල් වලට ඔහොම ගැටීමට යන්නේ. යන්නේ. දැන් ඇලෙන්නේ දැන් අපි හිතමු ගම් එකක් තියෙනවා. ඒ ගම් එක අර ගම් එකට වැඩිය හොඳයි නම් මේ ගම් එකට ඇලෙනව වැඩි. කෙනා කෙනා අතර නානත්ත කාය නානත්ත සංඥා කියන්නේ ඒකයි. අරග අර සංඥාවට ඇලෙනවට වැඩිය මේ සංඥාව මේ ඒ කියන්නේ කෙනාගේ කෙනාගේ ගම් එක කියලා අපි කියන්නේ මේ ඇලෙන්නේ මේ මේ ඔක්කොම අර මේවනේ. සංඥා ඇලෙනවා. ඒක උපාදාන වෙන්නේ ඒ ගොඩ තමයි උපදි ගොඩ වෙන්නේ. ගම් එකට ඇලුණු ටික. අපි මේ පෙර දකින්න ඒවා වර්ණ ශබ්ද ඒවා හරහා ගන්න නිමිති ඔක්කොම ගොඩට එකතු වෙනවා. ඒ කියන්නේ ගම් එකට ඇලෙනවා වගේ. ඒකනේ උපදින පුංචි දරුවා කියන්නේ සාසවියයි. සාසවිය කියන්නේ ගම් එක. ආශ්‍රව කියන්නේ ඒ ගම් එකට ඇලුනට පස්සේ. සාසවියයි ආශ්‍රවියයි අනාශ්‍රවියයි කියන්නේ අන්න ඇලුණු දේවල් ඊට පස්සේ සුද්ධ කරා. ගම් එක දිය කරන එක තමයි මේ ධර්මාබෝධය තුළ සිද්ධ වෙන්නේ. ධම්මට්ටි ඥානෙත් එක්ක. වැටහෙනවද දැන් මේ කතාව? ඔව් මේක මේක අපි මේ අපි මේ හිතන ආත්මීය කතාවක් නෙමෙයි. දැන් ඔබතුමිය කරන්ට් එක බවට පත් වෙලා කරන්ට් එක ගෙදරට ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා ලයිට් එක දැම්මා වගේ වැඩක් වෙනවා. දැන් ඔබතුමියට තියෙන්නේ ලයිට් එක. දැන් ඔබතුමිය අපි අපි මේ අපි මේ ලයිට් එක කිව්වට ඕකේ ඉන්නේ කරන්ට් එකෙන්නේ. ඔව්. එතකොට ওই කරන්ට් එකෙන් ඇවිල්ලා බල්බ් එකට ඇවිල්ලා සර්කිට් එකේනේ ලයිට් එකපත් උනේ. ඔව්. දා ඔය කතාව කියන එක තේරෙනවද? දැන් ඔබතුමිය මේ <laughs> මේ කියන කතාව දැන් ඔබතුමිය අපිට මේ අන්තිම හුස්ම ගියා කියලා. ඔව්. දැන් කරන්ට් එක. සංඥාව. සංඥාවේ ලයිට් එක. දැන් ආයි මොකද වෙන්නේ? කරන්ට් එකෙන් ආයි තව කොහේ හරි <laughs> එක්කෝ එකක් වැඩ කරනවා එක්කෝ මොනවා හීටරයක් වැඩ කරනවා ඒ මොකක් හරි එකක් වෙනවා. ඒ කියන්නේ ඔය හරි කැතිරියල් <laughs> ලෝකකාරී කොහේ හරි තරක නැවතත් බල්දක වගේ පත් වෙනවා වගේ බලනකොට ඊටරයක් මේ උපමාවක් ගැම්මේ වැටුණාද කියපො සංඥා හරියට කරන්ට් එක වගේ හරි කරන්ට් එක වගේ සංඥාවල සංඥා සංඥා විතරයි ඒ කියන්නේ මනසට මනෝ විඥාණයට ධම්ම විතරයි අරමුණ වෙනකෝ සංඥා විතරයි ඒකයි වේදනා සංඥා කියන්නේ වේදනා සංඥා කියපු ගම දෙක එකතු වෙනම සංකාරක කියන්නේ එකතු වෙන එක විඥානය කියන්නේ සංඥාවයි කොහොමද මේ ලයිට් එකපත් වෙන්නේ කියලා හිතනකොට. හරිම හරිම ගැඹීර හරි ගැඹුරු සමහරලාට මම කෙනෙකුට එකවර නම් තේරෙන්නේම නෑ අර ගොඩාක් අහලා මේ ධර්මයේ හොයන කෙනෙක්ට විතරයි වැටෙන්නේ පොඩ්ඩක්. සමහර අය කියනවා තුන්වෙනි පාර තමයි මට ඒක දැනුනේ. සමහර අය කියනවා මම මම සෑහෙන්න ඇහුවා ස්වාමීන් මට ඒත් මේක තේරෙන්නේ නෑ කියනවා. ඒ තේරෙන්නේ නැති දෙයක් තියෙන බව වැටෙනවා කියලා. තේරෙන්නේ නැති දෙයක් තියෙනවා කියලා වැටුණාට ඔය අහහාම අහහාම සොයසොයාම නිකන් කියන්නේ දැනෙනවා තවම අපි කනට යට දැනෙනවා ඒක. ඒක ඥානෙට එන්නේ මේ ඒ ඒකයි සත්‍ය ඥානය කියන්නේ. සත්‍ය ඥානයක් නෙවෙයි කියන්නේ. සත්‍ය කියලා නිකන් කියන්නේ සත්‍ය ඥානයක්. ඥානයක් කියන්නේ ඒක දැනෙනවා. ඒ කියන්නේ අර දැනෙන දැනීම. සිතුවිලි වලට නෙමෙයි මේ ඥානෙ කියන එක එන්නේ. අර දැන් ස්වාමීන් වහන්සේ කියන්නේ දැනෙන දැනීම දැනෙන ඥානෙටයි කිව්වේ. ඒක පාර ඔව් අර කුලිය ගියා ගිහපු පාර කොයින්ද ෆිල්ම් එක යනවා කියලා අන්න ඒ වගේ ඒ තත්ත්වපත් ඒ තත්ත්වපත් වෙන එක මේ නිකන් අර හිතාලා ගන්න සංඥාව සංඥාව නිරෝධයක් ඒ කියන්නේ සංඥාව නිරෝධයක් සංඥා නිරෝධය තමයි කියන්නේ නිවන කියලා ඉතින් ඇත්තටම එතන තමයි මේ යන්න හදන්නේ මේ සංඥාවෙන් අපි මේ ධර්මයේ සම්පූර්ණයෙන් පැහැදිලි කරනවා එතකොට ඔය එකක්වත් ඔය කියන එකක්වත් වෙන දේවල් කතා කරන්නේ අමුතු දේශනාවක් වෙන එක ඔය දැන් කිව්ව කරන්ට් එක මේක ලයිට් එක ඔය කිව්ව ඔක්කොම සංඥා යන්ත්‍රිකව කරන්ට් එක සංඥා ඒක මොකද්ද මේ වෙන්නේ ලයිට් එක අපි මේ දකින්නේ හරියට ගහකොලක් මේ පාට ශබ්ද මේ මේ කුරුල්ලන්ගේ ශබ්ද මේ කතා. නමුත් මේක ඇතුලේ තියෙන බලනකොට කරන්ට් එකක්. ලයිට් එකක් නෙමෙයි. කරන්ට්. ඔව්. ඒ කියන්නේ මේක එක දේවල් වලට මේ කරන්ට් එක දාන්න පුළුවන්. මේකට දැම්මොත් ලයිට් එකක්, මේකට දැම්මොත් මේක හීටරයක්, මේ රස්නිය එනවා, මේකට දැම්මොත් සීතලයි. ඒ මේ වගේ අපිට මේ ශබ්ද, වර්ණ ඔක්කොම ඒවා නෙමෙයි ඇතුලේ තියෙන මනෝවිඤ්ඤාණ සංඥා විතරයි. ඒකයි කියන්නේ මනසට වතුර බොන්න බැරි වුණාට, මනසට කන්න බැරි වුණාට මනසටනේ දැනෙන්නේ කියලා. වැටහෙනවද මේ කියන එක? ඔව් ඒක එනවා. අපි තිබහා එන්නේ මනසට. වතුර බොන්න බෑ ඒකට. ඔව් බෑ බෑ. සංඥා විතරයි මනස අරුණ ගන්න. මනසට ආවා අර පිච්චෙන එක මනසට දැනුණා. බඩින් එන අර අර අර සංඥාව ආවා අර 10 ආව 10 තුල ආවා තිබයි කියලා. ආ. තිබහායක සංඥාව 10 සංඥා 10 සංඥා මනසට දකින්නේ එහෙම තමයි. ඒක දැනෙනවා. දැනුණු ගාම කරන්නේ අපි පෙර සංඥා තියෙනවා මේකට වතුර බොන්න ඕනි කියලා. ඊට පස්සේ තක්කාලා අර ටික තක්කාලා එනවා චක්කු විඤ්ඤාණයට හොයනවා ඊට පස්සේ ඔව් කාය විඤ්ඤාණයට එනවා අන්න අතන යන්න ඕනි ඊට පස්සේ තමයි අර කියනවනේ ඔව් ඔක්කොම එනවා සෝත විඤ්ඤාණයට දේනවා ගියා කියලා ඊට පස්සේ අර සිතිල් එනවා අර 10 නිවෙනවා 10 නිවෙනවා ආයි මනසට එනවා ආ දැන් වතුර බිව්වා කියලා ඒක මනස වතුර බිලා නැහැ මනසට ආපු 10 නැති වෙලා මනසම කියනවා දැන් බිව්වා කියලා 10 නැතුණා මේක හරි හරි පුදුම මැජික් එකක් වගේ. පුදුම වැඩක් ඔව් ඇත්තම ස්වාමීන් වහන්සේ. මනසට මනසට දැන් එන්නේ සමහරලාට දැවිල්ල එන්නේ නැහැ යටින් මේ ඒ කියන්නේ බඩගිනිනක් දැවිල්ලක් ඒ කියන්නේ යටින් බඩෙන් එහෙම ඒ කියන්නේ අපි කියනවනේ මම බඩගිනක් ආවක ඒනට යටින් සමහරලාට එන්නේ නැහැ. නමුත් මනසට එනවා සිතුවිලි වලින් එනවා දවල්ට කෑ වෙනවා කිය. ඊට පස්සේ ඒක ආපු වෙලාව වෙනස් අන්න ඕ වෙනවා. මේ මනස සංඥාවක් එන්නේ. ආ මනස දැන් දැන් බලන්නකෝ අපි ටීවී එකක් බලාගෙන හරි ෆිල්ම් එකක් බලනකොට හරි එහෙම නැත්නම් ওই විභාගයට ලෑස්ති වෙලා හරි කොහොම හරි අපිට ඒක එතකොට කයම අමතක වෙනවා. ඔව් අමතක වෙනවා. ඒකට හේතුව සංඥාවද කියලා මතක. සංඥාවක් එන්න. ඊට පස්සේ මතක් ආයි සංඥාව එනවා. ඒක අර තුන් වේල කාපු සංඥාවක් තියෙනවා. තුන් වේල කාපු සංඥාව පුරවනවා. අපි අවදාව කොටු පුරවනවා. ඔව් ඒක පුරව ඉන්නවා. මේක ඉඳලා සංඥාව වදලා. දැන් ඇත්තටම අපිට සමහරලාට වේලක් ඒ ඒව අපි සමහරලාට එක වේලයි. අපිට ඒක ගානකුත් නැහැ. ඊට පස්සේ අනිත් පැයට ප්‍රශ්නයක්. අය මෙයා මේ කාලත් නැහැ. අපරාධ කෑම. මේ ඔව් පිස්සු එහෙමනේ හිතන්නේ. මේක ධර්මේ නැති ගැන හිතන්නේ පිස්සුද කියලා. කුඩා කාලෙම මේ අවබෝධ ගන්න පුළුවන් නම් මෙච්චර කල් ඉන්නේ නැහැ. එහෙනම් ඊමම ඒ සංඥා නිරෝධ වෙලා හැමෝම මොකක් හිතුවිල්ලන්නේ ඔය තාම විතරක කරගෙන. ඔව්. ඔන්න ඒක තමයි ඉතින් අපි මේ රැවටින් හොඳට වෙලාව ගමන. ඒක මේක සිතුවිලි වලින් නිවන් දකින්න බෑ කියන්නේ. ඔබතුමා ධර්ම ඔබතුමිය ධර්ම ශ්‍රවණය කරනකොටත් ඇත්තටම ඔබතුමිය ධර්මයේ කියන්නේ ඒ කියන්නේ ධර්ම ශ්‍රවණය කොටත් ඒක ඒක ඒක එන්න ඕනේ ඒ කියන්නේ ධර්මය කියලා හිතන්නේ නැතුව මේක මේ නෑ නෑ නෑ මේක 아무තු කතාවක්. ඒ කියන්නේ ධර්ම ශ්‍රවණය කොටත් ඒක ධර්මයසකින් දකින්න ඕනේ. ධර්මයේ සුඛී. ඔව්. එතකොට තමයි ඒක දැනෙන්න ගන්න. ඒ කියන්නේ ධර්මයේ කියන එකේ දෙයක් නැති බවක් තියෙනවා. අන්න එවැනි දෙයක් නැති බව තේරුම් ගන්න. ඒක තමයි මේ ධර්මය අහන්න ඕන. මනුෂ සංඥාවේ හැමතිස්සම තියෙන මොකක් හරි එකක රින්ගන එකක්. ඒක ධර්මයේ කියන එකත් මොකක් හරි එක කැලලක් කරා රින්ගන් යනවා. එහෙම නැත්නම් ධර්ම දේශකයාගේ වහන්සේගේ රූපෙට වශී වෙලා රින්ගන් යනවා. බුදු සමෙත් අපිට ඒවා හම්බ වෙනවා. ඒවා තේරම මේ ආත්මීය සංඥා. හෙනවද? ඔව් ස්වාමීනි. ආත්ම සංඥාවෙන් ආත්ම සංඥාවෙන් ආත්ම සංඥාවෙන් අපි මේ මේ ආත්ම සංඥාවෙන් මේක ගන්න බෑනේ. අත්ත කතා. මේ ආත්ම සංඥාවට අයිති නැති දෙයක් ආත්ම සංඥාවකින් කොහොමද ගන්න? ඔතනයි ඔය හැමතිස්සම ප්‍රශ්න අහන්නේ. ඔය එක එක ඒවා හිතෙන්නේ. ඔබතුමී ඔය ආත්ම සංඥාව කියලා ඔය යම්කිසි එතරම් ඔබතුමී යම්කිසි ධර්මාභෝධයක් එක්ක ධර්මයේ ශ්‍රවණය කරොත් ලොකු දියුණුවක් එනවා. මේක අවිඥානික නෑ අවිඥානිකයි කියන එක. අපි අර ඒක පෙන්වන්න තමයි එකපාරටම ගන්නෙ. පුංචි දරුවාට මුකුත් නෑ. මේ ශබ්දෙට රූපෙට ශබ්දයකට ගැහෙනවා. මේ ශබ්ද ගන්ධ මේවා ගැට ගැහෙන එක මේක ආත්මීය කතාවක් නෙමෙයි. අපි එතනින්ම පටන් ගන්නවානේ. ආරම්භයට ගිහිල්ලා එකපාරටම ගන්නවානේ ප්‍රබෝධන චිත්තං කියන තැනට යනවානේ. ඔය ගොඩක් වෙලාවට ධර්මදේශනා අපේව අහනකොට හැමෝටම මේක වැටෙනවා. එකපාරටම මෙයා කියලා අතන්ට එනවා කියලා. සංඥානක නැතුව අවිඥානක. මේ කියන්නේ ආත්ම සංඥාවේ මිදුණු ධර්මයක් එයාට අහන්න සලස්සනවා එකපාරට. එතකොට ඒ කෙනා කරන්නේ ඒ කෙනාම දන්නේ නැහැ. එයාම පරිවර්තන වෙනවා ආත්ම සංඥාවෙන් ගිලිහිලා ධර්මය අහනවා. ඔතනට තමයි කරකවන්නේ. එකපාරටම ගන්නවා සබ්ජයි මේවයි ගැට ගහනවා මෙතන ආත්මයක් නැහැ කියන. ওই ධර්මයේ අපි දේශනා කරනකොට ඒක තමයි මල් පොත්තියක් කියෝ මේක මල් ශබ්දයයි රූපේ ඒක ගැට ගහලා නේද නැත්තම් ඒක එහෙම දෙයක් කියලා අපි ආත්ම සංඥාවක් නැතුව ඔබතුන්ගේ ධර්මය ඊට පස්සේ දකින්නේ. ඔව් ආත්ම සංඥාව තියෙන ආත්ම සංඥාව ඔය අපි කතා කරන සංඛාරෙත් එක්ක. මේ මෙතන ළමෙක් ඉන්නවා, මෙතන අම්මා ඉන්නවා, මෙතන ගෙදර තියෙනවා, මේ ඉර තියෙනවා, හඳ තියෙනවා, පෘථිවිය තියෙනවා, මල් පෝච්චි තියෙනවා, අඹ ගස් තියෙනවා, මේස තියෙනවා, උටු තියෙනවා, ඔක්කොම ආත්ම සංඥා. දවෝක නැතුන මොකද වෙන්නේ? අර ඔක්කොම අර විදිහටම අහන ආත්ම සංඥාව නැතුව. එතකොට සතුටුමක් වෙනවා. ඒක කර්ම කරන එකට ඇත්තටම යකඩ පත් වෙනවා වගේ ධර්ම ශ්‍රවණය කරන ඇතුළෙම පැයක් එකට අපි සමහර විනාඩි 40ක් පැයක් ගන්නවා. ධර්ම ශ්‍රවණය කරන ඇතුළෙම දිනුවක් ලබනවා බලනකොට. ආ. ඒ කියන්නේ අර ධර්ම ශ්‍රවණය කරනකොට එකපාරටම අනාත්ම සංඥාවට ගෙනහැලා අහන් ඉන්න ශ්‍රාවකයම ඒ කියන්නේ අහන කෙනාම ඒවලම අනාත්ම සංඥාවෙන් මේක ගන්න ගන්නවා අනාත්ම සංඥාව කියලා ලොකු පිම්මක් පනිනවා එකපාරට. පැනලා ආයෙම ධර්ම ශ්‍රවණේ අහලා ඉවරනකොටම එයා එයාට පුදුමාකාර වෙනසක් එයාට දැනෙනවා. ඒ අහන අහන වෙලාවෙම. දැනෙනවා මේ මෙහෙම දෙයක් නැති බව, ලෝකයක් නැති බව. එතන මේක ටික ටික ආයේ ඒ එතනම රත් වෙනවා අනාත්ම සංඥාව. තව තව තව තව ප්‍රකට වෙනවා එතනම. ඒකයි අපි සාමාන්‍යයෙන් එක දිගටම කතා කරගෙන යනවා. නවත්තන්න. මම දැන් අපි දරුවෝ බබල් වෙන්නකට කියනවා නිතර මං අහන්නේ ඔය මොනවා හරි පොඩි දෙයක් ඒගොල්ලෝලට දාන්න ඕනනේ හැමදාම ඒගොල්ලෝ තමයි ඔය ගමනේ දුවනවානේ. කතා කරනකොට මෙන්න මෙහෙම දෙයක් දැනෙනවා. මේ අපිට දැනෙන දේ කියන්නේ අපේ ඥානට හසුරින් දැනෙන. ඔබතුමට හේතුවක් නැතුවම දුකෙන් ඉන්න ගතියක් දැනෙනවා. ඒ කියන්නේ ඔව් ස්වාමීන් ඒක ඒකම දැනෙන්නත් ඔබතුමියට හේතුවක් අවශ්‍ය නැහැ. දුකෙන් තමයි කොහොමවත් දුකමයි ඉපදලා තියෙන්නේ දුකමයි දුකමයි මැරෙන්නේ. අපේ ඔව් හැමදේම කියනවා දුවට දැන් ලෙඩ වුණත් ඉපදිච්ච ඉන්නේ දුක. ඒක එනකන් වගේ බලාගෙන ඉන්නේ. ඒක <laughs> ඒ සත්‍යයෙන් අයින් කරේ. ඔව්. ස්වාමීනාත් දැන් අපේ දැන් ළමයි අහනවා තමයි. අපිට ඔබතුමිය ඔබතුමියට දැන් ඔබතුමිය අපිටම දැන් දැන් අපිටම නිවන් මාගේ ඉස්සරහට දිනු වෙනකොට සිතුවිලි වල ඉන්න බැරි දුක සංඥාව නිසාමයි. අයියේ. මේක එහෙම එකක් නැහැනේ. මේ මිදීම තුල ඒතන් සාන්තන් ඒතන් ප්‍රණීතන් කියලා දක්වන දුක සංඥාව. දැන් මේ සිතුවිලි වලින් මිදෙන ස්වභාවයට අවදි වෙනවා කියනවානේ. ඒ අවදිය තුල ඔහොම සංඥාවක් නැහැ. ඔහොම සංඥාවක් තියෙනකන් අවදි වෙන්න බෑනේ. වැටහෙනවද? ඔව් වැටහෙනවා. මහා ගැඹුරුයි නේද කියපේ. ඔව් මහා ගැඹුරු නෑ ස්වාමීන් වහන්සේ ජීවිතේ අර නෑ ඔබට ඉස්සරහට අවබෝධ ඇත්තට මෙසේ මෙසේ වැදගත් වෙන්නම සමන්ටම මේක මේ දැනගත්තට පස්සේ තමන් ඒක දන්නවා. ඒ කියන්නේ ඒක දැඩුවාරි ඒකයි මුලින් ඕනි සුතවත්තාව. ඒ ආර සුතවත් භාවය ඕනි. ඒ කියන්නේ අසුතවත් පෘථග්ජනයට මේ ධම නැහැ. අන්න එතනින් මිදෙන්න ඕනි. ඉස්සලම ඒක දැනගන්න ඕනි කොහොමද? දැනගත්ත කෙනාට තමයි ඊට පස්සේ කරන්න දෙයක් තියෙන්නේ. ඒ කියන්නේ සත්‍ය ඥානය තියෙන කෙනාටයි කෘත්‍ය ඥානයක් තියෙන්නේ. ඔව් ඉස්සලම ගන්න ඕනේ. ඒ කියන්නේ මුලින් දැක්කට තමයි ධාම ඉස්සලම කෙනෙක් ගන්න. ඔව්. ඊට පස්සේ තමයි අතට එන්නේ. ප්‍රායෝගික වෙන්න ප්‍රායෝගික තමන්ම ඊට පස්සේ දන්නවා පාරුව සාදාගත යුත්තේ තමන්මයි කියන තැනට වගේ තමන්ට මෙනෙහි වෙනවා. නිකන් ඉන්නකොට මෙනෙහි වෙනවා මේ මේ කාර්යයන්නේ. මේ මේ මෙතනින් මේ මේ මගේ ස්වභාවයෙන්ම මම මිදෙන්න ඕනි කියන තැනට එනවා. අර දුකෙන් ඉන්නකොට බින්දුවක් අහනවා වගේ වැඩක් ඕක. ඊට පස්සේ ධර්මය මෙනෙහි කරනවා. ඊට පස්සේ දුක නැති වෙනවා. ඔව්. සිංහු ඒවා ඇහෙන්නේ නැත්නම් බඩම සාවනේ ඉන්නේ නැහැ. මට දැන් ඒවා ඒ තුලේ රැඳෙන්නේ නැහැ. දැන් ඒ කියන්නේ අහගෙන ඒවා අවශ්‍යතාවයක් නැහැ. මේ මාර්ගය අනායකයන් අපිට දාන්නට අපේ ඔයාලගෙන අම්මා දැන් සින්දු අහන්නේ ඇයි අම්මා මගේ සිද්ධාර්ථයේ මට වැඩක් නැහැ ආවයි කියලා ඒ මොහොතේ හොවට මට ඒක දැනීමක් නැහැ කියලා වින්දනයක් දැනෙන්නේ එහෙම නැහැ දැන් අපේ මහත්තයා කියනවා ඔය නිකන් ඒ දවස් රට යන ඔය නිකන් රූකඩේ වගේ මොකද hinaවෙන් ඉන්නේ විහිළු දෙයකට hinaවෙන් ඉන්නේ මට ඉතින් කිසිම දෙයක ඒ වගේ ඒවා ලොකු හැඟීම් දැනීම් නැති කරගෙන මට වෙලාවකට බනිනවත් ඇත්ත ප්‍රශ්නම ගන්න. අපි ඔබතුමිය මෙහෙම දෙයක් තියෙනවා. ඔබතුමියට දුකා වගේ හැමතිස්සෙම නිකන් හිටියත් දුකෙන් ඉන්න ස්වභාවයත් එක්කලා එහෙම ඉන්නේ ඔබතුමිය අපිට තේරෙන විදිහට. නැහැ එහෙම නැහැ මං ඒක හොඳින් අඳුන ගන්න ඕනේ තනක් තියෙනවා හැබැයි. ඒ ස්වභාවය මොකද්ද මේ ස්වභාවය මොකද්ද කියලා. නේද? ඒ ස්වභාවෙත් මිදෙන්න ඕනේ. ඔබතුමී ඔබතුමීට ඒක පෞද්ගලිකයි. ඔබතුමීට මාවේනිකයි ඒක. ඒක ඔබතුමීට මතකගත වෙයි. හැබැයි සමහර අය ඉන්න ඕකේ අනිත් පැත්ත. මොකක් කරන්න ගියත් මත් වෙලා වගේ. මොකක් කරන්න ගියත් චූන් එකේ ඉන්නේ. ඒ චූන් එකේ ඉන්න එක්කෙනාට මොකක්වත්ම ධර්මයේ ඉන්නේ නැහැ ඒතකොට. මොකද හැමතිස්සම ඉන්නේ චූන් එකේමයි. සමහර අය අපිට බන දැන් මේ වගේ කතා කරනකොටම තේරෙනවා. ඔව් සමහර දැන් කතා කරන්න ගියාම මොකක් කියන්නේ කිනා වෙලා උත්තර දෙන්නේ. ආ ඒක අපිට කියන්නත් හොඳ නැහැ. අපිට ඒක අනුකරණය කරන්න අමාරු. ඒ කියන්නේ ඔබතුමීට ඇහෙන්නේ නැති මොකක් කරන්නේ එයා මොකක් කියන්නේ කියත් එයා ඒක අපිට ධර්මයේ දේශනා කරන්න හරි අමාරු. ඒ කියලත් එක කියන්නේ මේක සම්ප්‍රේෂණය කරලා ටිකක් අපහසුයි. එයා hina තමයි උත්තර දෙන්නේ. අර ඇතුළාන්තයෙන් එනවා එයාටම ආවේනික එයාව අර පුරුදුණු පුරුදුනේ මේ සේරම ඒ පුරුද්දක් තමයි දුක දුක පුරුද්දක් තියෙන්නේ. ඔය බුදුමෝගේ <laughs> අම්මත් එක්කද ඒ කාලත් තිස්සේ එහෙම ගියේ. ඕ ස්වාමීන් වහන්සේ අම්මට තරහ යන ඒ ඔබතුමී හිතන ස්වභාවයයි ඔහොම වෙලා තියෙන්නේ. ඔව් නෑ එයා හැති වෙන විදිය දැන් තරහෙන් කතා කරන්නේ. දැනගෙන කතා කරන්නේ. අන්න එහෙම එකක් තියෙනවා. වෛරය ලෝකෙටම වගේ වෛර තරහින් අපි හිතුව මෙහෙම දෙයක් දැන් මගේ අතක් නැතුණා කියලා හිතන්නකො උපතින් ඔව් ඉතින් ඉතින් ඕක අනිත් පැයට අතක් තියෙනවනේ කොහොම ඔව් හිතුනහම හිතෙන්නේ අනේ මගේ අත නැහැ. ඕකද හැමතිස්සම දැන් අනේ මගේ අත නැහැ. අනේ මගේ. දැන් අපි හිතමු ළමෙක් ඉන්නවා කියලා අංගවික ළමෙක් කාට හරි අනේ බලන්න අපේ ළමයා මෙහෙම අනේ මේ බලන්න ළමයා මෙහෙම කොතන ගියත් ළමයාගේ මේකනේ කියව කියවෙන්නේ යාට මොකද අර ඔළුවේ තියෙන ළමයා අංග විකලයි. ආ. යාර සංඥාවක් ඕක හැබැයි. මොකද යාගේ හිත ඇතුලේ ඕක නැහනේ. ආ. ඒක සංඥා අංග විකල සංඥාවක් එනවා. ළමයා අංග විකලයි. ළමයා අංග ඒ සංඥාවෙන් මිදෙන්න ඕනේ. ඒ සංඥාව දැන් මෙයාගේ ඔක්කොම ඉවරයි මෙයාගේ. ධර්ම මාර්ගයට ගන්න බෑ. ඒකට හේතුව අර සංඥාවෙන්. අංග විකලයි. අර සංඥාවෙන්. ආ. දායක ගලවන්න ඕනේ ඉස්සෙල්ලා මේක. ඒකට මෙයා ධර්මයේ අපි අමන ධර්මයේ එයාම මිදෙන්න ඉඩ තියෙනවා. දැකලා සංඥාවක් දැකලා. නේද? ඔව්. දැන් ඒ වගේම දැන් සමහර අය ඇත්තටම ඒ ඒ ස්වභාවය පුරුදුත් එක්ක තියෙන්නේ. දැන් ඔක පුරුද්දක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔතන රූපං රූපත්තය සංකතං අபிසංකරෝති කියන තැන නැවත නැවත නැවත නැවත එකම දේ දැකීම තුළ එකම දෙයට ඇලීම තුළ එකම දේම පේන එක තමයි ඔතන සමාධියත් වෙන්නේ ඕකනේ. මෝහණේ කියන්නේත් ඕක. ඔක්කොම ඒ කියන්නේ එකම රූපේ එකම දේ එකම දේ උපාදාන වෙනවා. ඒක ඒක තදින් තදින්ම වැදුනට පස්සේ ඒක ගලවන්න එක අපහසු කියලා බුදුන් වහන්සේම කියනවා යමෙක් දෘෂ්ටියට එළඹ සිටිනා ඒ දෘෂ්ටියෙන් ඒ ඒ අර දෘෂ්ටියට ගැටගසයි නම් එතනත් කියනවා. ධර්මයේ ඒ ධර්මයට ගන්න අමාරු. ඒ කියන්නේ ඒ දුෂ්ගත කෙනාට ගන්න බෑ කියලා. දෘෂ්ටි කියන්නේ දෙව්දත්තත් කියනවා. දෘෂ්ටි ඒ කියන්නේ යා ඒක ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාත් කියනවා යමෙක් දෘෂ්ටියට ගැටගසයි නම් ඒක විශාල විශාල අකුසලයක් විදිහට පෙන්නනවා. ඒ කියන්නේ ඒ ඒක විශාල පාප. ඒ කියන්නේ මේ ලෝකේ යම් කිසි දෙයක් තියෙනවා නම් පාපයක් කියලා ඒක විශාලම දෙයක් විදිහට පෙන්නනවා. ඒ වගේම තමන් ඒ ධර්මයේ අවබෝධයක් නැතුව දේශනා කරනවා නම් ඒක අහනවා නම් යම් කිසි පිරිසක් ඒ පිරිස ගානටම අර තමන්ට විපාකෙ පෙන්නනවා. වැටහෙනවද? වැටහෙනවා. ඒ කියන්නේ මේ මෙතන ඇත්තම සංඥාවක්ම තමයි මේ තියෙන සංඥා ඝනවීමක්. මේකට තමයි ආනෙන්ජාපි සංඛාර කියන්නේ. දැන් අපිට පේනවනේ පුඤ්ඤාபிසංකාර පින් කරන එකත් එහෙමනේ ඒකත් අபிසංකරණය අபிසංකරණය කියන්නේ සසර අபிසංකරණ නිරෝධය කියන්නේ නිවන ඔය අபிසංකරණ තමයි මේ උපාදාන උපදි ගොඩ කියන්නේ ඒ කියන්නේ නැවත නැවත නැවත නැවත එකම දේ පුරුදු වෙනවා පුරුද්දට ඒක එනවා සංඥාව ඒකනේ කියන්නේ ගති නිමිත්ත කම්ම නිමිත්ත කියලා ඔය අවසාන සුතිතිසේදී මොන නිමිත්ත දෙන්නේ කියලා බලන්න ආ පුරුදු කරපේක එනවනේ. ඒකනේ ගන්න. එනවනේ. ආ. ඒකනේ අර සංඥා ඔක්කොම ඒකනේ අර සංඥාවෙන් තොරනම් නැවත ඉපදෙන්නේ. ආ. සංඥාවෙන් තොර. ජාතක කතාවල ගොඩක් තියෙනවනේ. ආ. අර ඌර ඌර මරණ එක්කන අන්තිම මොහොතේ හුස්ම යන කොටත් ඌර මරණ විදිහටම කෑ ගහන්නේ. සුන්දසූ කර අර දේතවනාරාමයේ හත්. ඔය කියන්නේ වික්ෂුන් වහන්සේ ආනන්ද ආනන්ද වික්ෂුන් වහන්සේට මතකයිද? මේ ඔය කියනවනේ මේ මරලා තෝනේ තියනවා කියලා. ඌරෙක් මරනවද කොහොමද කියලා. ඊට පස්සේ බුදුන් වහන්සේ කියනනේ නැහැ නෑ ආනන්ද ඌරෙක් නෙමෙයි ඔය චුන්දසූ කරේ මේ අවසානයේ ඔය මරණ මොහොතේ ඔය ඌරෙක් වගේම කෑ ගහනවා. ඒ කියන්නේ යා යාට සංඥාව ඇහිලා ඇහිලා ඇහිලා ඇහිලා ඇහිලා ඇහිලා ඒ ඉමේ සංඥාවේ කතාව මේ තියෙන්නේ. තමන් කරන හැමතිස්සම ලේ ලේ දැකලා දැකලා දැකලා දැකලා ඉන්න කෙනා කොහොමත් ලේ අර ලේම දැකලා ඒ විදිහටම ඒවම අනුභව කරන සතෙක් කියලා උපදිනවා. උන්දින ඒවා දකින්නම තමයි ප්‍රිය කරන්නේ. එතකොට ඒ ප්‍රිය සංඥාවනේ ඒක සංඥාව තමයි අවසානට එන්නේ. ඒකට බහුලීකත මේ බහුල කරන දේ ඒක තමයි මේ ඇත්තෙන් පුඤ්ඤාභි සංඛාරා. නිකන් පින් නෙමෙයි. අපුඤ්ඤාභි සංඛාරා. අභි සංඛාරා. එතකොට මේ අපි මේ මේ කරන කරන කරන කරන කරන කරන මේ සංඥාව. සංඥාවයි මේ අභි සංකරණ. ඔව් තදින් වල්ලගන්න. සංඥාව මේ තියෙන්නේ. මේ මේ මේ චේතනාම් භික්කවේ කම්මවදා කියනකොට මේ මනසට අරමුණු කරන්න පුළුවන් ධම්ම විතරයි කියනකොට මේ සංඥාව තියෙන්නේ. මනස කියන්නේ වේදනා සංඥා සංකාර. ඔව්. ඉතින් හරි අලුයි ස්වාමීන් වහන්සේ මේ ඔය දැන් දැන් අපි සමාජයේ දැන් ඔය පෙන්නන්නේ මෙතන මෙතන ආනෙඤ්ඤා අபிසංකාරා කියන්නේ. එතනද කියන්නේ ඒක. ඒ කියන්නේ මම මට මේම දෙයක් තියෙනවානේ. මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවානේ. මේ අම්මා මුටි මෙහෙමයිනේ. මෙහෙමයිනේ. දැන් මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? එයා ඒකමනේ අවසානයේ සුසිතේ ඉන්නේ අන්තිමට අර අර කාලිමෑණින්ගේ කතාව බලන්නකො. බුදුන්වහන්සේ දේශනා කරන අපිට මතකයි සූත්‍රයේ කතාව තියෙනවා. අවසානයේ අර අරයාගේ ළමයි ඉපදෙන ඉපදෙන කියලා කනවනේ. මේ කතාවනේ. අහලා තියෙනවා ටිකක් සම්පූර්ණයෙන් අහලා නැහැ සමහරවිට මම වැඩි ඒවා අහන්න යන්නේ නැහැ. අර සිටුවරේගේ මොනවාද දින දෙකක් වෙලා ඉපදෙලා ඊට පස්සේ යාට ළමයි නැතුව ඊට පස්සේ ඒ සිටුවරයා තව බිරිඳක් ගන්නවා ඊට පස්සේ යාට ළමයෙක් හම්බ වෙනවා පරණ බිරිඳ වහදීලා මරනවා හම්බ වෙන හම්බ වෙන ළමයා. ආ හා ඔව් දැන් මතක් වුණා ඔය. ඔව්. කාලි කියලා ගන්න. මෑණින් ටිකක්. හා. ඒ යාම අනිත්‍ය ආත්මෙදී අරයාගේ ළමයි කනවනේ. ඉපදෙන ඉපදෙන ලක්ෂණ. ඔව්. ඔව් ඔව්. දන්නේ ඉතින් මේ සංඥාව මේක ඉතින් අපිට ඊට වැඩි දෙයක් පේනවා මේ ධර්මය තුළ බලනකොට නේ. අර අර අර අර අර නැවත නැවත ඒකත් වෙන්නේ බලන්න ඉතර ද්වේෂ පටිගය එනවා පටික සංඥාවක් එනවා ද්වේෂ සංඥාවක් එනවා ඒ ද්වේෂ සිතක් එනවා ඒ සිතක් කියලා කියන්නේ මේ ඇවිල්ලා මේ අපි කියන්නේ කරන්ට් එකේ කතාවන්නේ අන්තිමටම බලනකොට දැන් අර මුලින් පේන්නේ අපිට මේව අල්ලගන්නේ වර්ණවලින් ශබ්දවලින් ඕ රූපවලින් මේ අම්මා කියලා මේ කරුවා කියලා අපි අල්ලගන්නේ ඔය වගේ සංඛාරයක්. නමුත් ඒකේ බලනකොට අන්තිමටම සංඥාවෙන් බලනකොට මේකේ අර කරන්ට් එකක් ඇති වෙන හේතු වෙලා තියෙනවා. අපි කියන්නේ අර ඩයිනමෝ වගේ කරන්ට් එකක් උපදිනවා කියලා මේ මේ මේ මේ මේ සිතුවිලි නිසා. ඒ සිතුවිලි නිසා උපදින කරන්ට් එක කියලා අපි ගන්න සංඥාව. ඒකයි ආනෙඤ්ඤාභි සංඛාර. මේක ඒකයි පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර. මේ මේ මේ සංඥාවක් මේකේ තියෙන්නේ. මේක දැක්කොත් එයාට පේනවා මේ අපි අල්ලගත්තට රෝසමල, පිච්චමල කියලා. පිච්චමල රෝසමල නෙමෙයි. ඒකට හිත ඇතුලේ එනවා වෙනම අර තියෙන ආසාව. අර සංඥාවක් එනවා ඇලීමේ සංඥාවක්. ඒ සංඥාව අර උද්දීපනයක් එන වර්ණ වලට තියෙන ප්‍රිය සංඥාවක්. ඒ සංඥාව නැවත උපදින්න හේතු වෙනවා. වැටහෙනවද? මේ හැම මේ හැම දෙයක්ම සංඥාවක් කියලා දැක්කොත් ඔය වර්ණ කියලා දෙයක් නැහැ අපි කියනවනේ ශබ්ද කියලා දෙයක් නැහැ ඔය අන්තිම උදාහරණේ දිනුම් තැන පැහැදිලි කරනකොට කියනවනේ ඔය ශබ්ද කියලා දේවල් නෑ වර්ණ කියලා දේවල් නෑ ඔක්කොම සංඥාවක් විතරයි කම්පනයක් කියලා කම්පන චංචල කියලා ගන්නවා. ඒ කම්පන චංචල කියලා ගන්න තේරම සංඥා එකයි කියලා අරගෙන. ශබ්දත් එකයි, ගන්ධත් එකයි, වර්ණත් එකයි ඔක්කොම එකයි සංඥාවක් විතරයි මනසට කියන්නේ. ඒ මනසේ තියෙන කම්පනයක් හැමතිස්සෙම. ශබ්දයක් වුණාම කම්පණය වර්ණයක් වුණාම මනස කම්පණය වෙනවා. කම්පණය චංචල තියෙනකම් මනස කම්පණය වෙනකම් අකෝප්‍ය චේතු විමුක්තිය නෑ. වැටෙනවා. දැන් අපිට ඕක කම්පනයක් විතරයි කියලා දැක්කොත් ඔය අම්මා කියලා දේවල් නැහැ. දරුවෝ කියලා දේවල් නැහැ. කම්පණය විතරයි. දැන් මොකද්ද වෙන්න ඕනේ? කම්පණය කම්පණයෙන් මිදෙන්න ඕනේ. දැන් මනසට සංඥා මේ කම්පණය නැති මනසක් ඕනේ. නිවන් දකින්න. එහෙනම් දැන් ඔබතුමියගේ හැමදෙසම දුක දුක මම මේ දුකෙන් ඉන්නේ. දැන් හැමදෙසම කියන්නේ <laughs> දැන් ඔබතුමිය කතා කරන්නේ. එහෙනම් හැම වෙලේම ඔය යන මට දැන් ඔබ වහන්සේට දුක වුණාට අනිත් ඔව් අනිත් වෙලාවට එහෙම ඉන්නේ නැහැ. ඔබ වහන්සේට අර මට ඔබ වහන්සේ කල්යන්න මිත්‍රෙ නිසා ඔව් නෑ නෑ නෑ නෑ නෑ අපි කොහොමත් අපි කොහොමත් ඔය ඔය අපිට අපිට ඒක දැනෙනවා ඒක දැනෙන කතා හඩේ ගියා. ඒක දැනුනම තමයි මේක ඉන්නේ විපස්සනේ අපි භාෂාවට ගන්නෙ. විතක්ක ਵਿਚාරයක් නැතුව කතාව හැම වචනයකටම යටින් අනුශය විතක්ක ਵਿਚාර කියලා ධම්ම දිනා විසාක උපාසකට පවසනවානේ. එහෙනම් හැම වචනයක්ම ප්‍රකාශ කරන්න යටින් තියෙනවා ඒකේ අර්ථයක්. දකින්න තැනක් තියෙනවා. අපිට ඒක තමයි මේ ප්‍රකාශ කරන්නේ. ඒ සංඥාව පේනවා. ඒ සංඥාව අපිට මේ මේ දැනෙන සංඥාව. කරන සංඥාවෙන් මට සතියෙන් මිදෙන්න ඕනේ කියන එක හිතන්නේ. සසරින් මිදෙන්න දුකින්ද තමයි සසර එපා ඇත්තටම සසර සතුට ඉතින් මේ ලෝකේ සතුටක් නොදැක්ක නිසා තමයි මෙතනට එන්නේ. ඔය ඔය ඔය ආදීනෝ දැකලා මේ මෙහෙමයි කියලා දැකලා ආස්වාදයේ දකින්නවා ආදීනවා දකින්නවා. හැබැයි ඒක මේ මේක නිස්සාරණයට එන්නේ. හැබැයි මෙතන දැන් දැන් ඔබතුමියගේ වෙන්න ඕනේ දේ මේ කියන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ මේ සහැල්ලු මනසක්. සහැල්ලු මනස හුලඟ වගේ වෙන්න ඕනේ. ඔය යන දිසා නැති ඒක වෙන්න ඕනේ. ඒකේ අර විදිහේ කම්පනක් නැහැ මුකුත් නැහැ. ඒ කියන්නේ හොඳයි කියලා කම්පනක් නැහැ නරකයි කියලා කම්පනක් නැහැ. නරකයි කියලා කම්පනක්. දෙපැත්තටම ඒ කියන්නේ ඒකනේ බුදුන් වහන්සේ අංශ දෙකක් පෙන්නන්නේ මේ ඇලෙනවා ගැටෙනවා කියලා. රාග දේශ. එහෙම ස්වභාව දෙකක් නෑ උපේක්ෂාවක්. ඒ කියන්නේ මේ නෙක්ඛම්මසිත උපේක්ඛා කියලානේ ගන්නෙ නිවන්සිත. නෙක්ඛම්මසිත උපේක්ෂාව. ඒ කියන්නේ උපේක්ෂාව තමයි ගිරිසිත උපේක්ෂාවක් තියෙනවා. ඒ කියන්නේ මම දැන් ආයසයි දැන් ඉතින් මට කරන්න දෙයක්වත් නෑ. ඒ උපේක්ෂාව ගේසිත. ඒක නෙමෙයි නිවන්. සංකප්පයෙන් මිදුණු ස්වභාවයක උපේක්ෂාවක් නෙක්ඛම්මසිත කියන්නේ. ඒ කියන්නේ ඒකේ ඒකේ අතර කම්සප්ප තියෙනවා. වයසට ගියාට දැන් වයසින් ඉඳන් ඉන්නේ. ආයෙ සමහර ලෑස්තිලා ඉන්නවා. සාමාන්‍ය සමහර ස්වාමීන් වහන්සේලා කියනවා නිවන් දකින්න අර කියන්නේ සෝවන් සබුදාන ආගමේ රහත් ත්වයට පත් වෙලා කාම ලෝකේ ඉන්න බෑ යා පිරිනවන් පාන්න ඕනේ කියන්නේ බෑ ඒ කියන එක අපිට අහනවා ඒ කියන එකේ මෙන්න මෙහෙම අහලා තියෙනවා දැන් අහන්නේ මම ඔව් ඇහි ඔව් කලින් ඇහිලා නිකන් එහෙම මතකේ තියෙන එහෙම එක පොඩි හිතට ගැස්මක් තියෙනවා දැන් ඕක කරගෙන කරගෙන ආව කාම ලෝකේ මැරෙයිද දන්නේ නෑ ඒ දවසට දවසට කොහෙන්ද ඔබතුමීගෙන් අහනවා <laughs> ඒ කියන්නේ ඉතින් සිරියල්ලෝ කොහෙන්ද ඔබතුමීගෙන් අහනවා ඔය ලෝක ලෝක ටික කොහෙද තියෙන්නේ ඇත්තට? අපි තුලම තමයි. තමයි හිතේ. ඔව්. ඉතින් කාම ලෝකේ නිවන් දකින්න බෑ කියන්නේ ඇත්ත තමයි. මොකද හිතේ මෙද්දේ නැතු නිවන් දකින්න බෑ. හිතේ ඔක්කොම තියෙන්නේ. ආ. ඒ ස්වාමීන් වහන්සේට තව ධර්මයේ හරියටම අවබෝධ වෙලා රාත්භාවයට පත් වුණා නම් කියන්නේ නැහැ ඔය ටික. කියන්නේ නැහැ ඒක තමයි. මොකද ඒක තියෙන්නේ තිතේ. මිනිස්සු මුලාවටපත් වෙන ඇත්තම සම්මත දායකයි දකින්න. ඉතින් ආරේ භූමිය දකින්න බෑ කියන්නේ. දැන් ගොඩක් මේ මුලාවටපත් වෙලා නිකන් රැවටිලා අර එකතන නතර වෙන ගතියක් එන්න ඕව ඇහුවා. ඔව්. ඔය එක එක විස්තර කරන්නේ ඔක්කොම සිතුවිලි වලින් එකන. ඒ බොරුව. ඔව් මම නම් ඒව බලන්නේ නැහැ. ඒවට අදාළ නැහැ මට. වැටෙනවා. මේ අතර අතරම අද ඉතින් මේ අත්‍තරම ධර්මයේ කියලා ඇත්තටම අද මොනවද තියෙන කියලා හිතනවා කොට ඔව් ස්වාමීන් වහන්සේ ඒක නම් ඇත්ත පව් සමාජයේ මිනිස්සු දැන් මේ විපාක විනාශ වෙමින් යනවා නිකන් සසරේ තව දුරටත් යනවා නිකන් රැවටීමකට අවුලා ගොඩක් අය මේ බුදුන් වහන්සේ පැහැදිලි කරනවා පැහැදිලිවම මහණෙනි අනාගතේ රත්තරන් වගේ දෙයක් බිහි වුණොත් මොකද කරන්නේ මොකද වෙන්නේ කියලා අනිවාර්යෙන් ඒකට වැටෙනවා. ඔව්. අනාගතේ සත්‍යම ප්‍රතිරූපක කියලා කියන්නේ සමහර විට බැලුවාම ඒ <laughs> අපිට දැන් එහෙම කියන එකත් හොඳ නැහැ. ඉතින් මේ අසරණයි තමම අපි මොන හරි දැන් එහෙම කියනකොට ඒක අපේ අපේ මේ ඇත්තටම මේ <laughs> ඇත්තටම ඒක අපි හැම කියන එක එහෙම නොකියමු. ඒ කියන්නේ ඇත්තටම මේ බුදුන් වහන්සේමනේ කියන්නේ රත්තරන් වගේ දැන් මේ ශාසනය ඇතුළෙන්ම ධර්මයේ විදියට අධර්මයේ දේශනා කිරීම තුළ මේ මේ ශාසනය විනාශ වෙන්නේ එහෙමනේ කියන්නේ ශාසනය විනාශ වෙන්නේ හේතු බුදුන් වහන්සේ කියන්නේ මේ ශාසනය විනාශ වෙන්නේ ධර්මයේ විදිහට අධර්මයේ දේශනා කරනවා කියලා ප්‍රතිරූපක කියන්නේ ඒකට ඒ කියන්නේ මේ අමුතුම දෙයක් එහෙම මේවා කරන්නේ නෙමෙයි අත්‍තරම බැලුවාම දැන් දැන් දැන් බැලුවාම දැන් කො දැන් අපි මැටි ෆිල්මේ කියනවාද අපි මැටි ෆිල්මේද සරණ යන්නේ ඔව් ඔව් ඇත්ත දැන් කොහෙටද වැටිලා ඉන්නේ දැන් එළියට එළියට ඇවිත් තියෙන ගැන ඇතුලින් දකින්න ඕන කවුද එළියෙන් හොයනවා. දැන් ධම්ම කියන්නේ පොතක්ද? බුද්ධ කියන්නේ වැටෙන්නේද? දැන් රූප තුනකට ගැට ගහලා. අන්තිමට ඒව පැත්තකින් තියලා දෙයියන්ගේ සරණයි කියන මොකක් කරලා. ඔව්. ඒක හොඳටම දන්නවා මේක නෑ කියලා එහෙම දෙයක්. සරණ මැට්‍රික් දෙත් ඒක කියන්නේ අර නිකන් අර සංස්කෘතියට. ඒවා සමාජගත කරලා ස්වාමීන් වහන්සේ තියෙන සමාජගත කරලා තියෙන්නේ. ඕ. මාධ්‍යයට ඇවිල්ලා සමහර ඕ එහෙමනේ. එන්නේ. ඇත්තට මේ සබහා දහමේ න්‍යායක්සින් මේ හැබැයි සත්‍ය නම් දැන් ගොඩාක් අයට වැටහෙනවා. ඔව් වැටෙනවා. හැබැයි බුද්ධිමත් කෙනාට අර ඇහුව ගම වැටෙනවා. ඒක පොඩ්ඩක් මේක තුන තමයි ඇත්ත තියෙන්නේ කියන්නේ. අපිට වැඩක් නැහැ. අපි ඒව ගැන කතා කරන්නේ ඒක නිසා වැඩි යන්නේ නැහැ. මොකද තේරුමකුත් නැහැ. අපි ධර්මයේ පැහැදිලි කරනම ඉවරයි. අපි හැමතිස්සම කරේ ඒක කවුරු හරි ආවම බලගෙන කතා කරනවා. ගොඩාක් මේ මේව channel එකකින් මේක දාපු එක. බුදුහාමුදුරුවෝ කියවාගේ ඔව් අපි පෙන්නනවා මේ අර බුදුහාමුදුරුවෝ කියන මේ ඒව බලව කියලා. මේක බලන්න. ඔව්. ඒකට වැටේ. ඒ වැටුණාට පස්සේ ආයෙ ප්‍රශ්න කරන්නේ නැහැ නේද? නැහැනේ. ස්වාමීනි මට වැටුණා ස්වාමීනි යටිකුරු කරපු දෙයක් උඩුකුරු කරා වගේ ස්වාමීනි කියලා බුදු සමය වගේම කිව්වා. සමහර වෙලාවට මුලින් එහෙම නැහැ. නමුත් ඒ ධර්මය ඔක්කොම දේශනා කළ ඉවරනහම ඕක තමයි ඇත්තටම කියනවා. Tamanටම අවබෝධ වෙලා කියන්නේ. නැතුව අපිට බෑ කිසි කෙනෙක්ව එහෙම එහෙම බොරු කරන්න බෑ. බොරු කරන්න බෑ මේ සත්‍ය එලි කරන්න ඕනේ. සත්‍ය එලි සත්‍ය අපි දන්නවනේ මේ මේ ලෝකයේ මේ සත්‍ය කවදාවත් බොරු කරන්න බෑ. එක්කෙනෙක් එක මොහොතක් ඒ කල්යාණ මිත්‍රයා මතමයි ආනන්දේ මේ ශාසනය පවතින කිව්වේ ඒකයි. කල්යාණ මිත්‍රයා කියන්නේ සත්‍යය යමෙක් අවබෝධ කරයිද ඒ තමයි ඒ උතුම් අධිගම ලාභිනේ කියන්නේ කල්යාණ මිත්‍රේ. ඒ සත්‍යය යමෙක් අවබෝධ කරයිද සත්‍ය ප්‍රත්‍යක්ෂ වේද ඒ ඒ ධර්මයේ දේශනා කරයිද අන්න එතනයි ශාසනය දියුනේ. තවත් අයෙකුට ඒ ඒ ඒ ශාසනයේ තියෙන තමගේ හිතේ බාහිර නෙමෙයි. බුද්ධ කියන්නේ මේ දකින්නේ සිතුවිලි වලින් මිදුණු ස්වභාවය නම් ඒ බුද්ධ ස්වභාවය නම් මේ බුද්ධ ශාසනය කියන්නේ සිත ඇතුලේ මේ ස්වභාවයේ දකින්න තැනයි ශාසනය කියන්නේ. නැත්නම් දෙව්දත් බුදුන් වහන්සේගේ ළඟම ඥාතියත් වෙලා ළඟමත් ඉඳලා බුදුන් දෙව්දත් එක්ක ඉන්නේ මේ බුද්ධ මරලා බුදු වෙන. දෙව්දත් ඒක තියෙන මේ මමත් බුදු වෙනවා කියලා දෙව්දත් හිතෙන්නේ නැහැ. ඔය ස්වාමීන් වහන්සේ විශාක සිටුදුවට අච්චර පින්කම් කළ බුදු උත්තර වටෙන් කරලයි මේ නිවන් දකින්න බැරිුනේ කියලා පොඩි ගැටලුවක් තියෙනවා නිකන් ඒක සරල. විසාකා සිට දේවියට විසාකා දේවිය නිවන් දැක්කා. සෝවාන් වෙලා විතරයි කියලා නේද ආමුණන බලන්න. දැකලා. ඔව් නිවන් කියන්නේ තව කියන්නේ මාර්ගයට ආව විතරයි. මොකක් කියන අතරම සිතුවිල්ලක්. සිතුවිල්ලකෝ. දැන් කවුරු හරි කියනවා දැන් කවුරු හරි කියනවා මේ සිතුවිල්ලේ මිදුණු ස්වභාවය මෙන්න මෙහෙම මට එක මොහොතක දැනෙනවා එහෙම කියනවා දැනෙනවා එතකොට එයාට එහෙම ඒක ලොකු එයාට ඒක ප්‍රත්‍යක්ෂතාවයකුත් තියෙනවා එහෙම දැනෙනවා කිය. ඒක දැනෙනවා. එතකොට එයා එයා දන්නවා කියන්නේ ඒ සුතවත් භාවයේ තියෙනවා සුතවත් ආරසාවකෙක් කියන්නේ හොඳටම දන්නවා මේ සිතුවිලි වල බොරුවක් තියෙන කියලා. මායාවක්. එතකොට සෝහම්ම කියන්නේ මොකද ඕකනේ. මොකද ඒක ඇත්ත ඒක තේරුණා තේරුණා කියනවා නිවන් නිවන් දකින්න බැරි වුණා එහෙමයි සෝවාන් වුණා විතරයි අවුරුදු හතේ ජීවන පළකර කතා නොකර ඉන්නේ ඔය ඇත්ත පළකර කතා කිරීමෙන් පළක් නැහැ ඒකත් පු탁ජන භූමියේ තියෙන්නේ භූමිය ඔව් එයා කොහේ එයා එතනින් මිදෙනකොට එයා ඒක ගැන කතා කරන්නේ නැහැ නෑ ඔව් ගොඩාක් ස්වාමීන් වහන්සේ මට ඔය ඉස්සර ටික දැනගන්න විදිහ හිත හරි සනසීමක් දැනෙනවා. උත්සාහපන්න කියලාගෙන කතා කරලා මට ඇත්තටම දැන් දවසේ ගොඩක් වෙලාවට සන්තෝෂෙන් ඉන්නවා මම. ඒ කියන්නේ මේක මේ තුල ඉන්න නිසා හිත සතුටින් ඉන්නවා. ඒක අමුතුම සෝයක් දැනෙනවා. ඔබතුමා ඔය හිතන දේවල් සේරම පත්තකට කරලා දාන හිතනකොටම හිත විශ්වාස කරන්න එපා. එතන මිදෙන තැනම ඔබතුමිය අවදි වෙනවා ටික ටික. ඒ හිතේ මිදුණොත් තමයිනේ අවදි වෙන්නේ. එහෙනම් ඔය හිතන දේවල් අයින් කර කරම යන්න. ඒක තමයි අවදි වෙනවා මේ සබහාදාම වගේ පරස්පරයකට. මහා ශාන්ත සුවයක් දැනෙන්න ගන්නවා. අර දුකා වගේ ඉන්න එක නැති වෙනවා. නැති වෙනවා. ඒක ඔබතුමීට කියන්න ඕන නිසා කිව්වේ. ඔව් සම්පූර්ණයෙන්. පටන් ගත්තම හොටු පෙරාගෙන වගේනේ. <laughs> නෑ සාමාන්‍යයෙන් මගේ ජීවිතේ අතීතේ ඒක